ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්කවේ අරිය ශාවකෝ ඉති පටිසංචික්ඛති යේච ditta dhammika kama යේච සම්පරායිකා කාම යාච ditta dhammika kama සංඥා යාච සම්පරායිකා කාම සංඥා යේච ditta dhammika රූපා යේච සම්පරායිකා රූපා යේච ditta dhammika රූප සංඥා යාච ditta dhammik සම්පරායිකා රූප සංඥා යාච ආනෙන්ජ සංඥා යාච ආකින්චඤ්ඤායතන සංඥා සබ්බේ සංඥා සාත්ථේකා අපරිචේසා නිරුද්ධಂತಿ ඒතං සන්තං ඒතං පනීතං යදිදං නේව සංඥා නා සංඥායතන සංඥායන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බොහෝ දෙනා දාන පරිදි මේ ධර්ම දේශනාවට මාතුකා සපයගන්නේ ආනෙන්ජ සප්පාය සූත්‍රයෙන් ඒක ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒකට සිංහල නමක් වශයෙන් දෙනවා නම් දෙන්න තියෙන්නේ නොසැලෙන සැප පිළිබඳ සූත්‍රය කියලා. ඉන්ජන කියලා කියන්නේ සැලෙන ගතියට, චපල ගතියට, චංචල ගතියට, කම්පන ගතියට. ආනෙන්ජ කියලා කියන්නේ නොසැලෙන ගතිය, ස්ථාවර ගතිය, ථාම ගතිය කියලා කියනවා, తాදී ගතිය කියලා කියනවා. ඒකට සප්පාය කරනු වලට කියන්නේ සැප කරුණු. ඒ නිසා නොසැලෙන සැපයක්, තාදී සැපයක්, ඊතාවර සැපයක්, ථාම සැපයක් ගැනයි මේ සූත්‍රයේ සර්වජන් වහන්සේ අපිට ඉඟි කරන්නේ ඒ සූත්‍රයේ මේට වැඩි ටිකක් බහැලා බලනකොට පේන්න තියෙන්නේ මේ ස්ථාවර භාවයේ පිටිබඳ කතා කරනකොට සරුවචනාංශයේ මේ පංචස්කන්ධයෙන් ප්‍රධාන වශයෙන් සංඥා චෛතසිකයත් එක්කයි නැත්නම් සංඥා ස්කන්ධයත් එක්කයි මේ විස්තරය අපට ඉදිරිපත් කරන්න. ඉතින් අපි අද දවසේ මේ ඉදිරිපත් කරපු පාඩය මේ සූත්‍රයේ ගොඩාක් ගෙවම් කරපු තැනක මැදත් පහු කරලා හම්බ වෙන කෑල්ලක්. ඒ සූත්‍රයේ මේ අද ඉදිරිපත් කරගත්ත පාඩය මේ ඉස්සලා දවස් කීපයක ඉදිරිපත් කරගත්තා. ඒකේ සරල සිංහල අර්ථය ගත්තොත් නැවතද මහණෙනි ඒ ආර්ය ශ්‍රාවකත මේ මෙසේද සලකා බලයි කෙසේ දෙයත් යම් වූ වර්තමාන වශයෙන් අපිට සැපයලවන කාමයක් ඇත්තේද යම් වූ මතුමැත්තේ සැපයලවන කාමයක් ඇත්තේද වර්තමාන වශයෙන් යම් කාම සංඥාවක් ඇත්තේද මතුමැත්තේ සැපයලවන කාම සංඥාවක් ඇත්තේද වර්තමානයේ යම් රූප පිළිබඳව අදහසක් ඇත්තේද මතුමැත්තේ ලබන්න තියෙන රූප පිළිබඳ අදහසක් ඇත්තේද දැන් වර්තමානයේ පවතින රූප සංඥා පිළිබඳව හැඟීමක් ඇත්තේද මතුමත්තේ ලබන්න තියෙන රූප සංඥා පිළිබඳ හැඟීමක් ඇත්තේද යම් වූයේ නොසැලෙන සැපයක් නැත්නම් නොසැලෙන කියමු සංඥාවක නොසැලෙන බවක් ඇත්තේද ඊට පස්සේ සංඥාවේ නොසැලෙන බවටත් වැඩි ගැඹුරක් තියෙනවා කිසිවක් නැහැ කියන සංඥාවක් ආකින් සංඥායතන සංඥාව කිසිත් නැති සංඥාව ඒ සියලුම වර්ග කුරුසු තැන ඉඳලා ඊටාම සියුම් තැන දක්වාම ගිය යම් මේ සංඥාවල් ඇත්තේද ඒ සියල්ල දැන් මගෙන් ගෙවුනා කියලා ඒ ආර්ය ශාවකයාට වේලාවක සන්තෝෂයක් නැත්නම් කලකා බැලීමක් ජීවම් කරපේක පිළිබඳව සලකා බැලෙනවා ඊට පස්සේ එයා කල්පනා කරනවා ඒ සංඥාවල් පිළිබඳ තුන වගකීම සංඥාවල් පිළිබඳ තුන වගවීම සංඥාවල් පිළිබඳව තියෙන සැලෙන ගතිය සියල්ල ගෙවන් කෙරුවට පස්සේ ඒතං සන්තං ඒතං පනීතං යදිදන් නේව සංඥානා සංඥායතන සංඥායන්ති ඒ නිසා මේ සංඥා ඔක්කොම ගෙවන් කරාට පස්සේ යාට ඇති වෙනවා සංඥාවල් ඇති නැති නැති නැති නැත්නම් නේව සංඥානා සංඥායතන සංඥාව මේ සියල්ල නැති తත්වයේ අරසා කරන දැඩි ගතියත් හිතේ නෑ සංඥාව ලාවයි කියලා සැලෙන ගතියක් හිතේ නෑ. ඒක නිසා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති తত্ত্বය මේ සියල්ලටම වැඩිය වගකීම් යොදා හැරීමක් විමුක්තියක් කියලා නීව සංඥානා සංඥායතන සංඥාවට බැස ගන්නවා කියන කතාවයි දලා දාසේ තියෙන්නේ. ඉතින් මේකෙදී මේ විස්තරේ බැලුවොත් පොලාරික පෘ탁ජන ලෝකයේ ඉඳලා ඉතාමත්ම සුකුම සත්‍ය වූ සංඥාවකට වැසගෙන යනකොට අතරමඟදී හම්බෙන ජවනිකා ටික අතරමඟදී හම්බෙන සතපොන් කණු ටිකයි මේ සත්වචන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒ පෙත දැන් මේ ආර්ය ශ්‍රාවකති මේ සලකා බලන්නේ මෙවුවා හරහා ඊටාම දුෂ්කරව දුර්ග මාර්ගයේ ගමන් කරනවා වගේ ගිහිල්ලා ඉහළට නැග්ගට පස්සේ Taman හිටපු තැන ඉඳලා මෙතන දක්වා ආපු ගමන නැවත ප්‍රතිවීක්ෂා කිරීමක් පුනරාවලෝකනයක් වගේ තමයි පේන්න තියෙන්නේ. නමුත් අපි දැන් සාකච්ඡා කරන්නේ එහෙම ආර්ය ශ්‍රාවකයන් පිරිසක් අතරම නෙවෙයි. අපි සාකච්ඡා කරන්නේ සියල්ලම පොදු මේ ශ්‍රාවක මණ්ඩලයක් ඉදිරිපිට. ඒ නිසා අපි මේක අවස්ථාවක් කරගන්නවා. එහෙම නැත්නම් මේකෙන් ප්‍රස්තාවක් ලබා ගන්නවා. මේ පිළිබඳව දන්නේම නැති කෙනෙක් මේ ගැඹුරකට බහිනකොට මෙන්න මේ මට්ටම් මේ මේ යවනිකා මේ මේ සතපුම් කණු පහු කරනවා ඒ පහු කරනේ වගේ සමහරක් මේ භාවනා කරන පිටි දැනටමත් ලැබලා තියෙනවා නමුත් ඒව පිළිබඳව ඇවතුම් පැවතුම් මේ වගේ දේවල් ලැබෙනකොට ඒකෙන් අදහස් කරන්නේ පටලැවිල්ලක්ද එහෙම නැත්නම් ඉදිරි ගමනක්ද කියලා දැනගන්න මේ ਸਰුවචන් වහන්සේ විසින් අඳින ලද මේ ප්‍රස්ථාරේ මේ වැට සිද්ධි වැට දැනගෙන හිටියොත් ඒක අත්දැකීම් ටික ගොනු කරගන්න අත්දැකීම් වල තියෙන සාධනීය පැත්ත ඉදිරිපත් කරගන්න උඟක් වෙලාට උදව් කරනවා. ඒක නිසා ආදුනික ආරම්භක ඕලාරික පෘථග්ජන හිත අපි මුලින්ම දාශ මතක් කරගත්ත විදිහට වර්තමාන වශයෙන් කාමයේ ලබා ගැනීම අදහසින් සම්පූර්ණ හිතගත යොදලා කටයුතු කරනවා. ඊට පස්සේ ඒක යම් මට්ටමට ආවට පස්සේ යා මේ ලබාගත් ආ වූ ඒ කාමසපය මත්තටත් යන යන තැනත් මගේ අනික් අයටත් අපේ අනික් අයටත් ලබා දීම සඳහා ඉදිරි කාමයක් පිළිබඳ කල්පනා කරනවා. ඉතින් මේ දෙකම සිද්ධ වෙන්නේ ඒ කාම ලෝකේ සාර්ථක වෙච්ච කෙනාට. දැන් වර්තමාන වශයෙන් යම් ප්‍රමාණයකට කාමසපේ ලැබපු ගමන් ඒක මත්තටත් ලබා ගන්න. ඒක සැලසුම් කරනවා. ඒක ස්වභාවය. එතන මේ මේ ਸਰවචන තීජපත් මේ ආර්යයන් වහන්සේ දැන් ඒවා ගෙවම් කරලා තියෙන. නමුත් එයා දන්නවා මේ එක්කෙනෙක් මේ පාර ගෙවම් කරාට මුළු ලෝකෙම තියෙන්නේ කාම ලෝකේ. ලෝකේ කොහොමලා උත්සාහ කරන්නේ වර්තමාන වශයෙන් කාමය මෙතනින් අදහස් කරන්නේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ දේ පිනවීම. ඉන්ද්‍රම් පිනවීම කියලයි මේක බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. බටහිර මානසික විද්‍යාවේ පීතෘ වශයෙන් සලකන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා කිව්වේ මේක තන්නේ කර ලිංගික කාමය කියන එක විතරයි. සෙක්ෂුවැලිටි කියන වචනේ පාවිච්චි කරුවේ ਸਰවචනාංශිකයේ කියප එක පරිවර්තනය කරන සෙන්සුවැලිටි කියන එකයි පරිවර්තනය කරන්න වෙන්නේ. ਸਰවචනාංශිකයේ මේ කාම ලෝකේ විග්‍රහය ටිකක් පළාට. බටහිර මානසික විද්‍යාව දැක්කේ මේක මේ මිනිස්සයා මේ විදිහට අද මේ හැසිරීම හැසිරින්නේ තන්නේ කර ලිංගික කාමයේ සඳහා මෛතුන කාමයේ සඳහා කියන අදහසයි. නමුත් සරුවචනදී කිව්වා ඒකත් ගැඹුරු දෙයක්. නමුත් ඊට ඉස්සෙල්ලා මේ රාමණ්‍ය රූප බලන්න තියෙන ආසාව, සද්ද අහන්න තියෙන ආසාව, ගන්ධ රස පහස, විචින ආසාව ඔක්කොම කාමයේ කියන වචනට වැටෙනවා. ඒව පිළිබඳ මතු අදහස සම්පරායික කාමයේ කියලා වැටෙනවා. ඉතින් අපි ගාක් වෙලා අරගෙන තේරුම් ගන්න උත්සාහ කළා යම් කිසි කෙනෙක් මේ කාමය ඇති හැටියෙන් දැකලා නැත්නම් පැත්තකින් ඉඳලා බලලා මේ කාමයෙන් වෙන්වීමට නැත්නම් කාමයේ පරේෂණට ලක්කරනද උත්සාහ කළොත් ඒ නා කාමයෙන් වෙන් වුණාට කාම සංඥාවෙන් වෙන් වෙනවා කියන එක ලේසි නෑ. වස්තු කාමයෙන් වෙන් වුණාට ක්ලේශ කාමයෙන් වෙන් වෙන එක ලේසි නෑ. ඒක තමයි යෝගාවචරයගේ දැවෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ වෙනකොට අපි ඒ නෑයන්ගෙන් වෙන් වෙලා වස්තුවෙන් වෙන් වෙලා මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා එවැනිම වෙන් වූ පිටක් එක ජීවත් වුණත් ඇස් දෙක වහගත්ත ගමන් කාම ඡන්දය ඇවිල්ලා අරිට වඩා හිතුවටත් වඩා පහර දෙනවා. එහෙම හරියන්නේ නැති වෙනකොට ද්වේෂය පහළ වෙනවා. එහෙම නැත්නම් හිතගත දල දඬු වෙනවා. අවශ්‍ය දේ නොලැබෙනකොට හිත ගඳ ගත දල දඬු වීමක් වෙනවා. ඒ නිසා අභිජ්ජා ව්‍යාපාද සාරම්භ සාරද්ද කියන වචන තුන සරුවත්ංශේ සඳහන් කරනවා. ඒ ඔක්කොම එන්නේ කාම වස්තු වලින් සම්බන්ධ ප්‍රශ්න නෙවෙයි ඒ කිලේශකාම සම්බන්ධයක් නැත්නම් කාම සංඥාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් යම් දවසක යෝගාවචරයේ භාවනා ජීවිතයේදී පරියන්කේ වේවා සක්මණේ වේවා ඉදිනදා ජීවිතේ වේවා මොහතකට හෝ කාමයෙන් සහ කාම සංඥා කියන දෙකින්ම වෙන් වෙච්ච වෙලාවක් එනකොට එයාට කියනවා කාමයෙන් වෙන්වීම කායික විවේකයේ වශයෙන්ුත් කාම සංඥාවෙන් වෙන්වීම චිත්ත විවේකයේ වශයෙන්ුත් ඒ නිසා යම් කිසි කෙනෙක් කාමයෙන් සහ කාම සංඥා වෙන් වුණා නම් එයා කායික විවේකේ විතර නෙමෙයි චෛතසික වශයෙන්මුත් විවේක වෙන්න පුළුවන් බව එක චිත්තක්ෂණයකට අත්දකනවා ප්‍රත්‍යක්ෂ කරගන්නවා තමන්න පින තියෙන බව වටහා ගන්නවා ඊට පස්සේ ඒ යෝගාවචරයට අපි කියනවා ආශේවන ප්‍රති ලැබිච්ච යෝගාවචරය කියලා එයා දන්නවා මේක උත්සාහ කරොත් මට මේ කලාතුරකින් මේ කාම සාගරේ අඩිය දකින්න පුළුවන් කියලා ඊට පස්සේ යෝගාවචරය පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ලැබපු චිත්තක්ෂණයේ දෙකක් තුනක් හතරක් පහක් වශයෙන් දිගට ඒ කාම සංඥාවන්ගෙන් තොරව පවත්වා ගැනීම සඳහා ඇති කරගන්න චිත්ත tattweට කියන්නේ චිත්ත භාවනා කියලා. එහෙම නැත්නම් ධ්‍යාන භාවනා කියලා නැත්නම් සමාධි භාවනා කියලා. මේක සම්බන්ධයෙන් නිකන් සාමාන්‍ය පිටවදින නිදර්ශනයක් වශයෙන් කියනකොට ඔය විජේ බාරජ්ජුරෝ රාට කරන කාලේ ලංකාව එක්සේසත් කරන වෙලාවක ඒ රජුරෝ රට එක්සේසත් කරලා ඉන්දියාවේ සොලි දේශයට පහර දීලා සොලින් 20000ක් යුදසරකරුවන් වශයෙන් ලංකාවට ගෙනාවු කතාවක් අපේ මහවංශය අපිට උගන්වනවා. අන්නේම කරන වෙලාවේදී ඒ යුද සේනාව අරගෙන ඉන්දියාවට යන්න හදනකොට මේ මැද තිබුණු මේ කරදිය වලල්ල නැත්නම් මහමූද බාධා කරලා තියෙනවා ලංකා යුද හමුදාවට එහා පැත්තට යන්න. එතකොට නිලමහා යෝධයයි කියලා ඒ විජේපා රජුරණ ඉඳලා තියෙනවා යෝධයෙක්. ඒ යෝධයා කරලා තියෙන්නේ චක්‍රායුධය කියලා ආයුධයක්. තමන්ගේ දබර ගෙල්ල උස්සලා කරකොල කරකොල කරකොල තාම වේග කපලා ගහපුවාම මොහොතට මොහොත දෙබෑ වෙලා 20000ක් ඒ විජේපා රජුරණගේ සෙනඟ මොහොතට එහා පැත්තට යනකම් මොහොත දෙබෑ දෙබෑ වෙලා තිබුණා කියලා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ගලක් ගහපු ගමන් වතුරකට වතුර දෙබෑ වෙන්න පුළුවන් නමුත් වහාම නැවත ජලයේ පිරෙනවා. නමුත් අර නිලමහ යෝධයාගේ ගහපු ගැහිල්ල කියන්නේ ජලය දෙබෑ වෙලා මූදේ අඩිය පෑදිලා 20000ක් <clears throat> එහාට යනකම් ඒ වේගයේ සැර කියන්නේ මූද දෙබෑ වෙලා තිබුණා. ඒ වගේ තමයි යෝගාවචරය මේ කාම සංඥා කියන ලෝකෙට අර සතිය කියන ආයුධෙන් ගහුවට පස්සේ එහෙම නැත්නම් මානසිකාරයෙන් ගැහුවට පස්සේ ඒක එක සමහර විට කාගෙන බහින අඩියටම නමුත් ඒත් එකම වේගයෙන් නැවත කාම ඕග කාම යෝග කාම ආශාවල් කාම ඡන්ද ඇවිල්ලා ආයෙත් තරක වහලදා ඉතින් ඒ විදිහට ඉන්න එක අපි කියනවා කාම සංඥාවෙන් තප්පරයකට චිත්තක්ෂණයට වෙන්වීමක් නමුත් ඊකාට යෝගාවචරයට දෙන උපදේශය අභියෝගය ප්‍රතිපදාව තමයි මේ වේලාගත්ත මේ ඈත් කරගත්ත අඩිය පාදගත්ත මේ පිරිසිදු චිත්තක්ෂණය තව එකකට තව චිත්තක්ෂණ තව චිත්තක්ෂණ තව චිත්තක්ෂණ පැවැත්වෙනවා. ඉතින් එතකොට ඒ ගහන ගැහිල්ල වේගේ නිලමහයෝදයා චක්‍රායුධෙන් ගැහුවා වගේ පොළොව දෙ මහා පොළොව දෙබෑ කරලා ඒ දෙබෑ කීතිය 20000 ක්ෂණක යහපැත්තට යනකම් මොහොත දෙබෑ වෙලා හිටියා වගේ යෝගාචර චිත්තක්ෂණ 2 3 4 5 6 7 වශයෙන් එක දිගට නීවරණයන්ගෙන් තොරව පවත්තන එක මා විශාල ආශ්චර්ය ධර්මයක්. මා විශාල ආශ්චර්ය ධර්මයක්. ඒකේ පළවෙනිම දේ තමයි ආශේවන ප්‍රති මේක පලන්න පුළුවන් මේක දෙබෑ කරන්න පුළුවන් කියන එක. දැන් අපි මේ එකතු උනේ එහෙම දෙබෑ කරුවට පස්සේ ඒක වැඩි වෙලාවක් තප්පර දෙක තුනක් විනාඩි දෙක තුනක් පැය දෙක තුනක් දිගට පවත්න්නේ කොහොමද කියන එක තමයි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. ඒ සඳහා අපි කරන සෑම කටයුත්තකටම අපි කියනවා සමාධි අනුග්‍රහිතය කියලා. නැත්නම් සමාධියට ගැළපෙන සප්පාය කරුණු සලකා දීම. ඉතින් ඒ නිසා විසුද්ධි මාර්ගයේ වගේ පොත්වල ඒ යම් වෙලාවකට තමන්ට චිත්තක්ෂණයක කාම සංඥා දුරු කරන්න පුළුවන්. නීවරණ නැති හිතක් ගන්න පුළුවන් කියලා දැනගත්ත කෙනා ඒ චිත්තක්ෂණය මතරත් පැවැත්වීම සඳහා දීර්ඝ වාසයෙන් පැවැත්වීම සඳහා කරන ප්‍රයත්නයේදී ඒ ගත්ත සමාධිය දිගට පැවැත්වීම සඳහා සප්පාය කරුණු රාශියක් යෝගාවචර සලසලා දෙන්න ඕනේ ආවාසප්පාය ගෝචරසප්පාය භස්සසප්පාය ආදිවාසී තමන් ආචාර ගෝචර තමන් හැසිරෙන ආකාරය කතා කරන ප්‍රමාණය ආහාර ටික සූසි ලැබෙන ගතිය නිතර නිතර බණ ඇහෙන ගතිය ඒ වගේම පුළුවන් තරම් භාවනා කරන පිරිසක යෙදී ගත කරන කාමභෝගින් එක එකතු වෙන්නේ නැති ගතිය සුත්තමේ ඥානයේ තියෙන ගතිය ආදි වශයෙන් විවිධාකාරයෙන් අර වැවෙන අල්ලගත්ත දැනගත්ත ඒ කාමෙන්තර චිත්තක්ෂණේ වඩන්ඩ ගොඩාක් කර්ම අවශ්‍යයි. ඒක හරියට පැලයක් ඇටයක් කණු කැපිලා අංකුර ඊටට ආවට පස්සේ ඒක නිසිනින්ද වැඩෙන්නේ ඒකට ඇති වෙන්න වතුර, ඇති වෙන්න ආහාර වශයෙන් පොහොර, හුළඟ, ඉඩපාඩුකම් සපෙලා දීලා ඒකට වැවෙන්න ඕන කාරණා ගොවියා ඊටාම අනුකම්පාවෙන් සලසලා දෙන්න වගේ අනුග්‍රහ කරන්න වගේ ඒ යෝගාවචරයත් අර කණු කැපිච්ච ප්‍රරෝහණේ වෙච්ච ඒ චිත්තක්ෂණය නැවත නැවත කිරීමට ගොඩාක් සප්පාය කරනු සලසලා දෙන්නේ. ඒ සප්පාය කරනු සලසලා දෙන මධ්‍යස්ථානට තමයි භාවනා මධ්‍යස්ථානය කියලා කියන්නේ. ඒක උඟාක් කාම මේ භෝගී දේවල් වලින් කාම ලෝකයෙන් ගීගෙන් වෙනස් වෙනවා. මෙතන තියෙන්නේ ඒකට කප්පාය කරනවා. ඉතින් මේ යෝගාවචරයාගේ භාවනා මධ්‍යස්ථාන தත්ත්වය විතරක් නෙවෙයි චිත්ත தත්ත්වය පෙරපින කල්යාණ මිත්‍ර ආශ්‍රය යෝනිසමංස්කාරය වගේ අඩුව කඩුම වගේකුත් තියෙනවා මේ ලබාගත් චිත්තක්ෂණය දිගට ගෙනියන. මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඒ යෝගාවචරණ සමහත් විතක මේ කරන ප්‍රයත්නේ සාර්ථකත්ව නිසා විනාඩි 2 3 4 සමහර පැය 2 3 4 මගේ හිත චිත්ත ප්‍රවෘතිය නීවරණයෙන් තොරව මට පවත්වන්න පුළුවන් කියන විශ්වාසය එනවා. ඉතින් මේකට කියන අපි වශී කරනවා කියලා. අර චිත්තක්ෂණයට මට කරන්න පුළුවන් කියප එක නානා ක්‍රම වලින් අතයටතර ගන්න. ඒක පාන්නේ අටතර ගන්න. වශී කර ගන්න. ඒ වශී කර ගන්න වෙලාවේදී යෝගාවචරයා දරු ගැබක් පළවෙනි වතාවට පිහිටපු රාජමහේසිකාවක් ඒ දරු ගැබට ගැප් පෙරහැර පාන්න ASCII තමන්ගේ කිරිවදින ගොයම නිතර ගිහිල්ලා හොයලා බලලා ඌවදුරු වලින් කීඩා ඌවදුරු වලින් වල්පැල වලින් ලෙඩ රෝග වලින් සතුන්ගෙන් හානි වළක්වන ගොවියෙක් වගේ අර උපයාගත් දේ සපයන ගතියෙන් සප්පාය කරන සපේන ගතියෙන් එයා සප්පුරුසා සප්පුරුසකම පේන. ඉතින් මම ඔක්කොම දීලා තියෙන ඔබ වැවියන් කියලා ඒ සමාජයට අපිට தත්ත කියන්න බෑ. අපි ඒ සමාජයට අවශ්‍ය සෑම දෙයක්ම සලකලා දෙන්න වෙන්නේ ඊටාම යටහත් පහත් යාපුව පුළුවන් ක්‍රමයට මේ සපායට මේ සපාය කටු සලසලා දෙනවා. එතකොට මේ යෝගාවචරයට ගත්ත අරමුණේ ගොඩාක් වෙලාවක් නැත්නම් ගත්ත ඉරියව්වේ ගොඩක් වෙලාවක් දිගට හිත පවත්වන්න පුළුවන් ගතිය එනවා. ඉතින් මම ඊයේ දේශනා સમાપ્ત කරන්න කිව්වේ මේකට ඉතින් සමත ධ්‍යාන වශයෙන් යන ගතිය සමත පූර්වංගම යෝගාවචරයන් ගන්න අතර මේ පසුගිය අවුරුදු 50 ඇතුළත මේ ශාසනය ඉදිරියට ගනිමේදී ඉතාමත්ම වැදගත් විදිහට ඉදිරිපත් කරගත්තේ මේ විපස්සනා වශයෙන් උත් මෙතෙන්ට යන්න පුළුවන් ගියාම සමත ධානයක හම්බෙන කෘත්‍යය ඒ ආකාරයෙන් ඉෂ්ට කරගන්න පුළුවන් ධානයකට සම නොවැදුනා. ඒකට අපි ක්ෂණික චිත්තක ඒකග්ගතා කියලා ක්ෂණික සමාධිය කියලා නම් කරනවා. ඒ ක්ෂණික සමාධියතර ධානයකට ගිහිල්ලා පැයක්මාරක් අදිෂ්ඨාන කරලා නීවරණකින් තොරව ඉන්නා වගේ මේ යෝගාවචරයටත් එතන එතන එතන එතන මෙනෙහි කිරීම හරහා සමාලාට ඊට වැඩි අඩු වේලාවක් වෙන්න පුළුවන් නීවරණතර තත්‍යක් අවබෝධ කරගන්න පුළුවන්. ඒක සර්වචනාංශයේගේ උපමා හැටියට පෙන්නනවා නම් යම් කිසි කෙනෙක් මේ අපි ඉන්නේ ගම්පා දිස්ත්‍රික්කයේ කැලණිගඟෙන් එහා පැත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපි හිතුව මේක එක රාජ්‍යයක් අරක වෙන රාජ්‍යයක් කියලා. ඉතින් යම් කිසි විදියකට මේ ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්න මිනිස්සේ ඒ දිස්ත්‍රික්කේ රාජ්‍යරුවන්ගේ උදහසට ලක් වෙනවා. මේ රාජ්‍යරුව දුෂ්ට රජ කෙනෙක්. ඉතින් මේ මනස දන්නව පොඩ්ඩයි තව ඉඳ තියෙන්නේ මාව අල්ලගත්ත ගමන් රජුමාව මරනවා. ඒ නිසා එයා දුවනවා. එයා දන්නවා එහා පැත්තේ ඉවුර ඉන්නේ වෙන රාජ කෙනෙක්. එයා බොහොම සාමකාමී. මට එහා පැත්තට ගියොත් මේ රජුරුවන්ගේ රාජ උදහසෙන් බේරෙන්න පුළුවන් කියලා මෙයා දුවගෙන යනවා. දුවගෙන යනකොට රාජසේවකෝ පිටිපස්සේ එලවගෙන එනවා අසවල අල්ලන්න. නමුත් දෙන්නටම ඉස්සල්ලා මේ පුද්ගලයා ගම් ඉවුරට ගියාම පේනවා විශාල ගඟක් ගලනවා. එයාට පීනන්න දන්නේ නැහැ. <clears throat> එතකොට එයාට විනිශ්චය කරන්න වෙනවා. රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා ගඟට බනිනවද? එහෙම නැත්නම් අහල පහල තියෙන කොට දෙක තුනක් එකතු කරගෙන පවුරක් හදාගෙන ඒකෙන් පනිනවද? ඒකින් එකොට වෙනවද කියලා. ඉතින් ඒ විදිහට විවේකීව සලකලා බලන්න චිත්තක්ෂණයක් තියෙනවනම් එයාට පඩක් කැලේ ඇවිදලා පරණ කේල් කොට දෙක තුනක් හරි කමන්නේ දිරච්ච ලී කොට දෙක තුනක් හරි කමන්නේ වැලක කැට ගහගෙන උණ බටේකින් හරි తాවකාලික පහුරක් හදාගෙන පහුරේ නැගලා අතිපතෙන් දමිගමි ගහමින් දම්බි ගහමින් එහා පැත්තට යන්න ඒ විදිහට පහුරක් තනාගෙන ගංගෙන් එකොටට වීම සමත භාවනා වශයෙන් පෙන්වනවා. නමුත් රජ්ජුරෝ ඊ타ත්ම දරුණන් රාජසේවකෝ ආසන්නයේ මේනවා නම් සංසාර වේ සංවේගී ඊ타ම බහුල නම් අවුර හදා දාන්න වෙලාවක් නෑ ආපු ගමම පනිනවා මේ පැත්තේ හිටියත් මැරෙන්න වෙනවා ගඟට පැනලා මිනි කිවුල කෑවත් මැරෙන්න වෙනවා කිරි මෝරු කෑවත් මිනි මෝරු කෑවත් මැරෙන්න වෙනවා කිවුල කෑවත් මැරෙන්න වෙනවා දීරලට වුණත් මැරෙන්න ඕඩ දෙයක් කියලා පයි අනේ පයින් පැනිල්ලේ එයත් අතින් පයින් දඹි ගහගෙන පහුරක උදව්ව නැතුව ඒකට යනවා අන්න ඒ වගේ විපස්සනා යෝගාවචරය උච්ඡන්න ආසන්න එහෙම නැත්නම් තමන්ගේ තියෙන සෑම ශක්තියක්ම යොදවගෙන මොහොතක්වත් පවුරු අදා අදා ඉන්න ප්‍රමා වෙන්නේ නැති වෙන ගමන. නමුත් මේ දෙකේදිම හොඳට දැනගන්න ඕනේ තමන්ගේ අතපය අතපය දෙකෙන් තමි ගහ ගහ තමයි යන්න තියෙන්නේ. ඒ යන ගමනේදී සමත ගමනේදී පොඩි තමන් හදාගත්තට පහුරේ වාසිය තියෙනවා. ඒ නිසා කිඹුලන්ගෙන් මිනිමෝරුන්ගෙන් පවා බේරෙන්න සමහරලාට ඉඩක් තියෙනවා. නපුරු දීවල් වලින් බේරෙන්නත් ඉඩක් තියෙනවා. නමුත් විපස්සනා යෝගාචරයට එහෙම කන්නේ අන්න ඒ වගේ පැනලත් මේ කාම ඕගය, ඡඩ වේගය කපාගෙන යන්න පුළුවන්. දැන් අද මම උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට ඒකොටට ගිය නැත්තම් චිත්තක්ෂණයකට හෝ මම මගේ චිත්ත ප්‍රවෘත්තිය නීවරණ නැහැ මට දැන් නීවරණ නැත්තත් මම දාන්නවා ඒ නිවර්ණ தත්ත්වයේ වර්තමාන කාම සංඥාවෙන් වෙන්වීමක් විතරක් නෙවෙයි මට ඉස්සරහටත් චිත්තක්ෂණ කීපයක් විනාඩි කීපයක් නැත්නම් පැය මෙච්චර ගාණක් මේ නිවර්ණ தත්ත්වේ පවත්වන්න පුළුවන් කියලා සම්ප්‍රායික කාම සංඥාවකමුත් වෙන් වෙන්න තරමට අදිෂ්ඨාන ශක්තියක් ඇති යෝගාවචරය දිහා ආර්යයන් ආර්ය සත්‍යපත් වුණාට පස්සේ එදාම හිතියෙ මෙන්න මෙතනයි කියලා සලකා බලන තැනේදී සර්වඥාන්සේ අලුත් පරිච්ඡේදයක් කරලා පෙන්නනවා යේච ditta dhammika rupa යේච සම්ප්‍රායිකා රූපා කියලා මේ විදිහට නීවරණ තොර තත්වයකට හිතපත් වෙලා ඒකේ ඉස්පාසු වෙලා කලකොල ගති නැති වෙලා කෝඩු ගති නැති වෙලා දැන් ඒකේ තහවුරු වෙච්ච කෙනාට තමන් භාවනා කරන මූල කර්මස්ථානය පළවෙනි වතාවට ධාතු වශයෙන් පේන්න පටන් ගන්නවා. එබැවින් රූප තමයි භාවනාවට ගත්ත කර්මස්ථානයේ රූප කොටස කායනුපස්සනාව රූප කර්මස්ථානයේ ධාතු වශයෙන් පේන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට එතෙක් ඒ යෝගාවචරයා ආශ්වාස ප්‍රශ්වාස කියන නම තමයි පාවිච්චි කරන්නේ. එතෙක් යෝගාචර පිම්බි මහැකිලිම කියන නම තමයි පාවිච්චි කරේ. එතෙක් යෝගාචර සක්මන් කරන මේ වම් පාය මේ දකුණු පාය කියන වචන පාවිච්චි කරේ. එයා තාම ඉන්නේ සම්මුතියේ. නමුත් යම් වෙලාවක පරියන්කේ මං හිතන්නේ මේ වෙලාවේදී නිදර්ශනයක් වශයෙන් ගන්න කොහොඳයි පරියන්කේට ගිහිල්ලා පරියන්කේ ටික වේලාවක් නීවරණ බාධාවෙන් තොරව එතන කාම සංඥාවන්ගෙන් පීඩා තොරව දැන් ආනාපානෙට වුණ දාගෙන ඉන්නවා නැත්නම් බිම්බි මැකිලිමට මොන දාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට ඒ ආස්වාස ප්‍රසආචෝ බිම්බි මැකිලිම හෝ සබ්බකාය පරිසංවේදී අසසී සාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පසසී සාමීති සික්කති කියන විදිහට ඒ ආස්වාසිය මොහොතක නගින රැල්ලක් ඇවිල්ලා බහැල යන්නසෙයි ප්‍රසවාසී මොහොතදී ඇති වෙන රැල්ලක් ඇති වෙලා බහැල යන්නසෙයි හොඳට මේක දිහා බලන්න පුළුවන් ඉස්පාසු ඇතුව අර ඉස්සර වගේ කොහොමද මං ආශාසය අල්ලගන්නේ කොහොමද මුල අල්ලන්නේ කොහොමද මැද අල්ලන්නේ කොහොමද අග අල්ලන්නේ කියලා කලකොලයක් සාබකෝලයක් මොකුත් නැතුව මේ නැතුණා මෙන්න ඉහළ නැංක මෙන්න පහළ ගියා මෙන්න ප්‍රසවාසය මතුණා මෙන්න ඉහළට ගිහලා පහළ ගියා කියලා ඒක දිහා හොඳට මේ මේ ප්‍රස්ථාරයක් දිහා බලා ඉන්නා වගේ තරංගයක් දිහා රැල්ලක් දිහා බලා ඉන්නා වගේ එහෙම බලාගෙන ඉන්න පුළුවන් වෙනකොට ඒ යෝගාචර ඉස්සල්ලාම වතාවට මේ ආස්වාස රැල්ල මේ ප්‍රසවාස රැල්ල කියලා තේරුම් ගන්න උත්සාහ කරාවි. උත්සාහ ගන්න එක ප්‍රායෝගිකයි. එතකොට යා ආස්වාසය පාස දන්න මේක ප්‍රසවාසය නෙවෙයි කියලා. ප්‍රසවාසය පාස දන්න මේක ආස්වාසය නෙවෙයි කියලා. ඒ මොකද ඒ ආස්වාසයට තා ප්‍රසවාසයට ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. ඒකට අපි පච්චත්ත ලක්ෂණ කියලා කියනවා. ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ගති කියලා කියනවා. භාව ලක්ෂණ කියලා කියනවා. පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා. ඉතින් ඒ යෝගාවචරය නිකන් හරක් රැණක ඉන්න මේක නෑ මේ නෑම්බියක් මේ නාම්බෙක් මේක වස්සෙක් මේක වැස්සියක් මේක වදපු දෙනක් මේ මහානාම ගුණ ආදි වශයෙන් අර හරක් රැලේ එක එක සතා වෙන්මින් වශයෙන් දැනගන්නවා වගේ මේ ආශ්වාසය එනකොටම හොඳටම පිරිසිඳලා දකින්න මේක ප්‍රශ්වාසය නෙවෙයි මේ සද්දයකට හිත පිට ගිහිලා නෙවෙයි මේ හිතවිල්ලක් නෙවෙයි මේ වේදනාවක් නෙවෙයි මේ ආශ්වාසය ඉතින් ආයේ ආශාස කොච්චර සාංශුද්ධෙන් බලනවද කියනවනම් ආශාසය පාසා ඒ ආශාසයට ආවේනික ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ සබභාව ලක්ෂණ සටහන් සහ ආකාර වශයෙන් දකින්න. ඒකට කොච්චර එළඹ පෙළඹ වීරියෙන් බලාන හිටියත් ආශාසයේ ගෙවිච්ච ගමන් ප්‍රසවාසයේ විශේෂිනුත් ඒහා සමාන උද්‍යෝගයකින් ඒහා සමාන එළඹ පෙළඹ වාසය කරන්න පුළුවන් එතකොට ආස්වාසේ නැති ප්‍රස්වාසේ පමණක් තියෙන ලක්ෂණ හරියට අහුලන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ අර කාම සංඥාවගේ පීඩාව නැති වුනහම පමණයි. ඒක නිසා පටිපක්ක විගමනයේන ගම්බීරෝපි ධම්මෝ සුඛාපසුපාකටෝ භවෙය කියලා මේක අටුවාචාරින් වංශලා කියලා තියෙනවා ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් තොර වුණාට පස්සේ ධර්මයේ ගැඹීරත්වය තමයි භාවනා කරන භාවනා ආරමුණේ ගැඹීරත්වය හොඳට ප්‍රකට වෙනවා. ඉතින් මම මේ ටික කියනකොට මේ ප්‍රායෝගික පැත්ත කියනවනම් මෙතෙන්ට යනකම් භාවනාව යම් මට්ටමකට තලතුණා වෙනකම් මේ නාම රූප පරිච්ඡේද ඥානෙ දකින්නයි අරව බලන්නයි මේව බලන්න ගියාට පේන්නේ ඒ නිසා තමයි ඉස්සල්ලාම කරන්න ඕනේ යම් ප්‍රමාණයකට අරමුණත් එක්ක වැඩ කරලා වැඩ කරලා සතියක් ඇති කරගෙන සමාධියක් ඇති කරගෙන ඒ සතියට ඒ සමාජයට උහුරු වෙන්න ඒක සබකෝල නැතුව නිකන් gedara ගියාවා. ආගන්තුක ගතියක් තියෙන නරකයි. ආගන්තුක නැති තිබ්බොත් අරමුණ දිහා දුරස්ත බැල්මකින් බලන්න බෑ. ඒ නිසා යෝගාවචරය බණ අහනකොට පොත් කියවනකොට හරි ආශාවක් ඇති කරනවා අනේ මට නාම රූප පරිච්ඡේ ඥානෙ පහළ වේවා කියලා. ඉතින් ඉඳගත්ත ගමන් අහනවා මොකද්ද නාමේ මොකද්ද රූපේ කිය කිය අවසන් හදනවා. තාම මේ තැම්බිච්ච නැති අලයක් කණ්ඩ හදනවා. ඉතින් යෝගාවචරය සුවිරු ඥාන ඇති කෙනෙක් නම් ඉඳගත්ත ගමන් නාම රූප පරිච්ඡේද ඥානයක් ඕනෙත් නෑ අරමුණක් ඕනෙත් නෑ ඉඳගෙන ඉන්නකොට මට සන්තෝෂෙන් ඉන්න පුළුවන්ද කියන එක විශාල වශයෙන් සලකනවා. සලකලා ඒ සන්තෝෂය හරහා අර පළපුරුදු මූල කර්මස්ථානයේ ස්වභාවයෙන් මත විරඳ නැත්තම් අඹාගෙන ගිහිල්ලා උදුර ගන්න හදනවද කියන එක හොඳට සලකනවා. අඹාගෙන යෑම හොඳ නෑ. උදුර ගන්න හදන එක හොඳ නෑ. අරමුණ මතු වෙන්න ඕන. මතු වුණාට පස්සේ අරමුණත් එක්ක මේ කෙටි ආශා දීඝ ආශාසෙ මේ දීඝ ප්‍රසාසෙ මේ කෙටි ආශාසෙ මේ දීඝ ප්‍රසාසෙ කියලා අරමුණත් එක්ක අලුතෙන්ම සුහද වෙන්න, යාළු වෙන්න, මිත්‍ර වෙන්න උත්සාහ කරන්න කොච්චර දක්ෂ යෝගාවචරයක් වුණත් ඒ පියවර ටික කෙරුවට පස්සේ දක්ෂ යෝගාවචරයට බොහොම ඉක්මනට ආනාපාන 1 2 දකින්නකොටම හිත තැම්පත් වෙනවා. ඒක ඉතින් අර ආශේවන ප්‍රත්‍ය ගොඩක් කරලා තියෙන නිසා ආධුනිකයෙක් කරනට තමයි විනාඩි 30ක් අතර ලකුණක් යන්න පුළුවන්. නමුත් අරමුණ මේ විදිහට දැපෙන දැමිලා ආණ්ඩු කට්ටු වෙලා මේචල් වෙලා ආම්බන් වුණාට පස්සේ යාට නිකන් අරමුණත් එක්ක කෙලිම මොනට මොන දාගෙන ඉන්න පුළුවන් තත්යක් එනවා. එතන ගියාට පස්සේ තමයි ඒ ලැබෙන ස්පාසුව තුල තමයි නීවරණ ධර්මයන්ගේ කාම සංඥාවන්ගේ දුරුභාවය දැනගත්තට පස්සේ තමයි යාට අරමුණ බොහොම විෂදව විස්තරව ස්වභාව ලක්ෂණ අසටහන් ආකාර වශයෙන් බලන්න පුළුවන්. ඉතින් එතෙන්ද එනකන් ඒ දේ බලන්න ගියාට පේන්නේ නැහැ. එතෙන් ගියාට පස්සේ බැලුවේ නැත්තම් ඒකත් අවස්ථාව පැහැරීමක් වෙනවා. ඉතින් ඒ නිසා එතෙන් යනකම් යෝගාචර කටයුතු කරන සතිය සමාධිය තහවුරු කරගන්න. ඒ නිසා කවදාකවත් මම සතිමත් පුද්ගලෙක් මම සමාධිගත් පුද්ගලෙක් කියලා කවදාකවත් වාසියට ගන්නෑ. මේ සතිය සමාධිය එතන එතන උපයන්න ඕනේ. උපයාගත්තට පස්සේ උපයන්න හේතු වෙච්ච අරමුණෙම සතිපට්ඨානට නංගනවා. සතිය සමාධිය උදව් කරගන්න ඇති කරගන්න උදව් වෙච්ච ආස්වාස ප්‍රසවාසයේම විමසුන් නුවණට ලක් කරනවා. විමසුන් නුවණට ලක් කිරීම සිද්ධ වෙන්නේ විපස්සනා ශේෂ්ත්‍රේ පමණයි. සමත ශේෂ්ත්‍රේ නම් ඒ අරමුණට බැහැගෙන හිත දිත්ත ධම්ම සුඛේ නතර වෙනවා. විපස්සනා කරන යෝගාවචරය මේ එතෙන්ද උදව් කරපු එතෙන්ද එනකන් එතෙන්ද නගින්න උදව් කරපු අරමුණම විමසුන් නුවණට ලක් කරනවා ධම්ම විචය ඇති කරනවා එහෙම නැත්නම් විචාර බුද්ධියට ලක් කරනවා ලක් කරාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා එතෙන්ට එනකන් මේක මම නැවත නැවතත් කියන්න හොඳට එතෙන්ට එනකන් ඒ යෝගාචර මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා වෙන් කර ගන්න තමයි උත්සාහ කරන්නේ දැන් මේ ප්‍රයත්නේ සාර්ථක වෙනකොට එnde එnde ආස්වාස් ප්‍රස්වාස දෙකේ තියෙන වෙනස්කම් ක්‍රමයෙන් දිය වෙලා ගිහිල්ලා දෙකේම සමාන ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හරක් ගාලා තියා බලපු කෙනාට පේනවා මේ නෑම්බියක්, මේ නාම්බෙක්, මේ වස්සෙක්, මේ වැස්සියක්, මේ වදපු දෙනක්, මේ මහගොණයි කියලා තේරුම් ගත්ත එක නට ඈතිල බලන්න පේනවා මේ සේරම හරක් කියන එක. මේ සේරම හරක්. සමහරලාට මේ සේරම අපේ දේශීය හරක්. එනතන් මේ මුළු පට්ටියේම ආයේශර හරක්. එහෙම නැත්නම් ඒගොල්ලෝ පට්ටියේම ජර්සි හරක්. එහෙම නැත්නම් ෆ්‍රීෂන් හරක්. නැත්නම් කියලා හරි මොනවා හරි කියලා තියෙනවා. ඒ පට්ටියේම එක එක අතර බෞද්ධික ලක්ෂණ තිබ්බට මේ සියල්ලටම පොදු ලක්ෂණයක් තියෙනවා. බෞද්ධික ලක්ෂණ හරහ. පච්චත්ත ලක්ෂණ හරහ. අච්ඡන්ත අච්ඡන්ත ලක්ෂණ කියලා කියනවා. හරහ මේ යෝගාවචරය වැඩි වේලාවක් ඇසුරු කරන්න කරන්න කරන්න පෞද්ගලික ලක්ෂණවල විරංජන නිරෝධ ක්ෂය වය සිද්ධ වෙන අතර පොදු ලක්ෂණයන්ගේ මතුවීම මේ මනුස්ස හිතකට බුදුහාමුදුරන්ගේ උපක්‍රමයෙන් තොර කද්දාකත් අල්ලන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒක තව පැත්තකින් කිව්වොත් පෞද්ගලික ලක්ෂණ බලන්නේ නිත්‍ය සංඥාවයි. මේ ආස්වාසික පවතින දෙයක් ඊගාට එන්නේ ආස්වාසි ඊගාට එන්නේ ආස්වාසි කියලා තද නිත්‍ය සංඥාවක ඉඳන කෙනාට විතරයි පෞද්ගලික ලක්ෂණ වෙනුවෙන් ප්‍රයත්න කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ කිසියම් පැකිලීමක් තරුගෙන ඇති කරගන්න නිත්‍ය සංඥාවකම ගණිය කියලා හොඳට බලපන්. ඒ ආස්වාසි දිග බලල අංග ප්‍රත්‍යංග ව්‍යංජන අන ව්‍යංජන ස්වභාවික ලක්ෂණ හොඳට බලලා ඒක එක මල්ල කරදා. ප්‍රසවාසයේ අරගෙන ප්‍රසවාසයේ තියෙන ස්වභාවික ලක්ෂණ බල එක එක මල්ල දාලා දෙක වෙන් කරලා බලන්නේ කියලා බලාන බලාන යනකොට මේ යෝගාවචරය සාර්ථක නම් ඉතින් මම මේ වචනේත් කියන විපස්සනා යෝගාවතරෙක් නා. ඊට තේරෙනවා බලාන බලාන යනකොට පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පොදු ලක්ෂණ මතුවීමට පටන් ගැනීමත් සමගම පෞද්ගලික ලක්ෂණ වල තියෙන විචිත්‍රත්වයේ විරංජන වීමත් සමගම ක්ෂය වීමත් සමගම වැය වීමත් සමගම ඒකාකාරීකම නිදිමත ගතිය, කම්මැලි ගතිය, එපා වෙන ගතිය, පාළු ගතිය, තනි වෙච්ච ගතිය, ආශරණ වෙච්ච ගතිය වුණියමක් වාගේ කලා මේ මා තමන්ගෙට ඇතිවෙච්ච අවාසනාවන්ත වාතාවරණයක් විදිහට හිතට වදින්න පටන් ගන්නවා. මේ යෝගාවචරය දන්නේ නැත්නම් මේ පෞද්ගලික ලක්ෂණරා පුද්ගල පොදු ලක්ෂණ මතුවීමේදී සිදුවෙන ආකල්ප මේ වෙනසක් මෙතන සිදුවෙන්නේ කියලා ඒ යෝගාවචරය ඈනුම් අරින්න පටන් ගන්නවා. නිදි කිරා වැටෙන්න පටන් ගන්නවා. පාළුවක් තේරෙන්න පටන් ගන්නවා. එපා වීමක් එන්න පටන් ගන්නවා. කම්මැලි වීමක් එන්න පටන් ගන්නවා. අසරණ ගතියක්, තනි වෙච්ච ගතියක්, වක්කාර ගතියක්. මහා ලකුණු රාශියක් එනවා. ඒක ඔක්කොම මහා මුස්පේන්තු ලකුණු වගේ. මම මේ වචනේ පාවිච්චි කරලා සමා වෙන්න මේ මුස්පේන්තු ලකුණු පහළ වෙන්නේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කළ පොදු ලක්ෂණ පහළ වෙනකොට. නමුත් යෝගාවචරය ඇසුවිරු ඥාන නැති කෙනෙක් නම් එයා හිතනවා මගේ සතිය කැඩිලා අරමුණ එපා වෙලා එතකොට පරියන්කයෙන් විශාල වේදනා රාශියක් එන්න පටන් ගන්නවා. අර මෙතෙක් කළා යටපත්ලා තිබුණාට හිතවිලි දෝරෙන්න පටන් ගන්නවා. පිට තිබුණු ශබ්ද කීරි ගාන සිටියට එන්න පටන් ගන්නවා. දැන් ආයෙත් නීවරණ ඇවිල්ලා විරිත්සගෙන විරිත්තගෙන පයින් හදනවා වගේ. බහම අනතුරුදායක තත්යකට. එහෙම නැත්නම් තීරණාත්මක තත්යකට භාවනා මනසිකාරයපත් වෙනවා. අන්න එතෙන් එනකොට මේ යෝගාවචරය මේ රූප කියන දේ හඳුනාගෙන තිබුණ නැත්නම් අහලා තිබුණ නැත්නම් එයාට පේන්න තියෙන්නේ මේ භාවනා කර්මාන්තේ පාවීමක්. තමයි මේ කරගෙන ඉන්න කය එපාවීමක්. අරමුණ බේන්නෙත් නෑ, අහුවෙන්නෙත් නෑ. ඒකත් එපාවීමක්. බැලූ බැලූවත භාවනා නැගිටට පස්සෙත් එපාවීමක්. ඒක නිසා යෝගාවචරයට පේනව මොනවා හරි පටලැවිලා, වැරදිලා. ඉතියා පුළුවන් තරම් නැවත නැවතත් හයියෙන් හුස්ම අරගෙන හරි ආශාස ප්‍රසාර දෙකේ වෙනස උත්සාහ කරන්න බලන්න. ඒව නැත්නම් ඇස් දෙක අරලා වටපිට බලලා හරි අර ගිවන් වෙච්ච පෞද්ගලික ලක්ෂණ නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව ස්ථාවර කරන්න හදනවා. නම කවදා හරි මේ ආර්ය ශාවකයෙක් නැවත Taman සලකා බලනකොට පුණජ පරම්පික්ක වේ ආර්ය ශාවකෝ इति පරිසංචික්කති යේච කාම සංඥා යේච කාමා සම්පරායිකා යේච කම්මා දිට්ඨ ධම්මික ආදි වශයෙන් ගිහිලා යේච රූප ධම්මා යම්සේ රූප ධර්ම වගේක් තියෙනවද මං එදා මට පටන් ගන්නකොට නම් සරුවචනාංශ කියපු විදිහට මෙන්න ආස්වාසේ දිගේක මෙන්න ආස්වාසේ කොටේක මෙන්න ආස්වාසේ ප්‍රස්වාසේ දිගේක කොටේක වගේ පෙන්වනවා නමුත් සබ්බකාය පරිසංවේදී වෙනකොට මේකේ ඔක්කොගෙම තියෙන ආස්වාද ප්‍රස්වාසේ සමාන ලක්ෂණ වගේක් ආන්නේ වෙනකොට මෙනෙහි කරන්නත් බැරුව යනවා කම්මැලිකමකුත් එනවා ඊට පස්සේ යෝගාවචරය හිතුවොත් ඒක මේක වගේ බුද්ධිලික දෝෂයක් නැත්නම් භාවනාවේ වැරද්දක් කියලා ඒ යෝගාවචරය මේ ගොළු වෙනවා. කතා කරගන්න බැරි වෙනවා. ඉතින් අන්න එවැනි වෙලාවට මේ යෝගාවචරයට මේක කියලා දීලා මේක මෙහෙම හැටි මෙහෙමයි. ඒ වෙලාවේදී පස්සට තල්ලු කරන්න තමයි මේ කෙලෙස් උත්සාහ කරන්නේ. නමුත් අපේ ਸਰුවචන්නාංශේ ප්‍රස්ථාරේ ඇඳලා දීලා තියෙනවා. මෙතනදී මේ වගේ භූතෙක් කියන බව පෙන්නනවා. මෙහෙම මෙහෙම යක්කු වගේක් එනවා. මෙන්න මෙහෙම ප්‍රේතී වගේක් එනවා. මෙන්න මේ බොරු වලවල් වගේක් තියෙනවා. උඹ මෙන්න මේ පාරේ දිගේම ඵලයන් කියලා සර්වඥාන්සේ මේ වෙලාවට ওই විපස්සනා උපක්ලේශ කියලා පෙන්ලා දීලා තියෙනවා. ඒ පෞද්ගලික ලක්ෂණ වල ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙනකොට ආශ්‍රත් ප්‍රසවාස දෙකේ වෙනස නැති වෙනවා. මෙනෙහි කරගන්න බැරි වෙනවා. නීරස ගතියක් එනවා. කම්මැලි ගතිය එනවා. හැබැයි මේ අර ආර්ය ශාවකෙක් වශයෙන් නැවත සලකා බලන විදිහට නම් පේනවා මේ වෙලාවේ හුස්ම නැතුවම නෙවෙයි. හුස්ම නැත්තම් මැරෙන්න එපායි. නමුත් මොන තාලෙන්වත් හුස්මක් නැහැ කියන මට්ටමට යනකම් හුස්ම සිවුම් වෙච්ච බව නම් හැබෑව ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස දක්ක ගන්න බැරි වෙන මේක හුඟාවක් යෝගාවචර තමන්ගේ අත්තරදක් විදියට සතිය වැරද්දක් විදියට සමාධිය වැරද්දක් විදියට සලකනවා. අන්නේම නොසලකා මේ රූප ධර්මයන්ගේ වෙනසක් මේ රූප ධර්මයන්ගේ විස්මාරුවක් මේ සිද්ධ වෙන්නේ මෙන්න මේකට බුදුහාමතුෝ ශාස්ත්‍රීය වශයෙන් පාවිච්චි කරන වචනේ තමයි විපරිණාමය රූපයන්ගේ විපරිණාමයක් සිද්ධ වෙනවා. බලාගෙන හිටියොත් එක් ඕනම රූපයක් දිහා බොහෝ වෙලා බලා හිටියොත් අනිවාර්යයෙන් විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒක සඳහා ආස්වාද ප්‍රසආසීම විය යුතු නැහැ. පිම්බීම ඇකිලින් පටන් ගත්තත් එච්චරම තමයි. තවත් පැත්තකින් කියත හැකි පිම්බීම ඇකිලි වචනේ කියවිච්ච නිසා මේ විදිහට පොදු ලක්ෂණේ පෞද්ගලික ලක්ෂණ දා පොදු ලක්ෂණට යනකන් තමයි යෝ පිම්බීම ඇකිලිමද ආනාපානෙද මොකද්ද කියන්නේ. පොදු ලක්ෂණ කියාට පස්සේ ඔය ඔක්කොම එකයි. නමුත් මේක වැදගත් සංදිස්ථානයක් මෙතෙන් යෝගාචරය අන්දවන්ද වෙනවනේ යෝගාචරය අව탁සීරුවටපත් වෙනවනේ යෝගාචරය හුලම් බහිනවනේ බැටරිය ඩිස්චාර්ජ් වෙනවනේ ඒක නිසා කියනවා ආනාපානිය අල්ලගත්තා නම් ඒක දිගේම ඵලයක් පිම්බීම ඇකිලිම අල්ලගත්තා නම් බැඳගත්ත පෙරේ ගහගෙන ඵලයක් මෙතෙන්දි හුඟක් වෙලාට පිම්බීම ඇකිලි ආනාපානට මාරු වෙනවා ආනාපානලා පිම්බීමට මාරු ඉතින් යෝගාචරය හරියට මේ මේ පොල් ගහ වෙලින් කෝච්චි පාර මාරු වෙනකොට මේ පැත්තට දැම්මද මේ පැත්තට දැම්මද කියලා ශංකරන තැන අල්ලා ගන්න බැරි වුණොත් වගේ මේ පැත්තට දැම්මොත් එක දිහාට යන්නේ මේ පැත්තට දැම්මොත් එක දිහාකට යන්නේ. ඒ තරම් බය වෙනවා. නමුත් මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන්නේ පිම්බීම හැකිලිම කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවමයි. මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ අරමුණු වශයෙන් පටලැවිල්ල තියෙන්නේ ගුරුකුල වාද තියෙන්නේ භාවනා ක්‍රම තියෙනවා පෞද්ගලික ලක්ෂණ කියන ශේෂ්ත්‍රේ පමණයි. පොදු ලක්ෂණ ගියාට පස්සේ ඕකේ තියෙන්නේ පටවියාපෝ ධාතු ಗುಣ ටික විතරයි. ඒ දිහා බලනකොට ඒ යෝගාවචරය මේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා පොදු ලක්ෂණයටපත් වීම මම හුඟක් වෙලාට පාවිච්චි කරන්නේ භාවනා ජීවිතේ ලොකු වෙනවයි කිය. ලිංගික පරිණතයටපත් වෙනවා වගේ දෙයක්. සාමාන්‍ය පිරිමින්ට වැඩිය ගෑනු පක්ෂයේ එක හරි වැදගත්. ලිංගික පරිණතයටපත් වුණාට පස්සේ රසායනික ශරීරයේ සෑහෙන ලොකු වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ අම්මලා දාත්තලා කෙල්ල ගෙට ගන්නවා. ඊට ඉස්සෙල්ලා නම් ඕන තැනක ඔය ශ්‍රී ලංකාවට ආරේ මේ ඇවිදට ප්‍රශ්නයක් නැහැ. ඒ කෙල්ල ලොකු වුණාට පස්සේ කොල්ලා එන හැටි අරන කෙල්ල ගෙට ගන් කියලා ගෙට ගත්තට පස්සේ ඒ ලිංගික පරිණතියත් එක්කම ඒ ළමයාට සංස්කෘතික වශයෙන් විශාල වෙනසක් ඇති වෙනවා සම්ප්‍රදාන කුල පවුලක හැදෙන ගෑනු දරුවෙකුට. අනේ ඒ වගේ වෙනසක් යෝගාවචරයට මේ රූප ධර්ම વિશે තේරුම් ගන්න වෙනවා. භාවනා ඉදිරියට හැලහැප්පීමකින් තොරව ගෙනියන්නලා. ඒ නිසා යෝගාවචරයට පෞද්ගලික ලක්ෂණ දකින්නකම් ආස්වාද ප්‍රසවාසී ආස්වාසේ සීතලයි ප්‍රසවාසී උණුසුමයි ආස්වාසේ කම්පන චංචල ගතියක් තියෙනවා ප්‍රසවාසී බොහොම සාන්තයි එක දිගයි මේක කොටයි කියලා කරගෙන කරගෙන ගියාට පස්සේ පොදු ලක්ෂණයට ආවට පස්සේ පේන පටන් ගන්නවා ආස්වාද ප්‍රසවාසයේ තියෙන බව තේරෙනවා නමුත් දෙක වෙන් කරගන්න බෑ ඉතින් මේක වැරද්දක් නෙවෙයි මේක සියුම් භාවයට යෑමක්. ඊට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ කියන තැන ඒ පිරිමැදින ගතිය, උණුසුම් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය, හිරි වැටෙන ගති වගේ ගති වර්ගයක් තියෙනවා. නමුත් ඒකට බය ඇරිච්ච වෙලාවක ඒක සුවද වෙච්ච වෙලාවේ වශී කරගත්ත වෙලාව වෙනවා මුළු ශරීරේම තියෙන බව නොමැරිච්ච බව මම දැන් මෙතන ඉන්නවා කියන බවත් ආනාපානේ වගේම නිතරම සංඥා නිකුත් කර කර ඉන්නේ හැම සෛලයකින්ම හැම ජීවි සෛලයකින්ම හැම චිත්තක්ෂණයකම මම වෙමි මම වෙමි මම වෙමි කියලා සංඥා නිකුත් කර කර ඉන්නේ කොත්තනක හරි එක සෛලයක හරි පුංචි වරද්දක් වෙච්ච ගමන් ඒක හෙඩ් ඔෆිස් එකට තේරෙනවා මොකක් හරි පොඩ්ඩක් හැපිච්ච ගමන් කුරුලාවක් ආපු ගමන් ඒක පාරට උඩට තේරෙනවා ඒ නිසා යෝගාවචරය අර මම දැන් මෙතන කියලා පණන් ගන්නකොට තිබුණු ඒ වර්තමාන චිත්තක්ෂණය මේ කාම සංඥාවන්ගෙන් තොර වෙලා රූප ධර්ම දිගේ ටිකක් ආස්වාස්පසත්ක බැහැගත්තට පස්සේ මුළු ශරීරෙම අත්දකින්නේ මේක නිකන් දිඹි කෝට්ටක් වගේ. මීමැසි පොදියක් වගේ හැම තැනම කම්පන චංචල රාශියක් තියෙනවා. මේක සමහර වෙලාවට මීමැසි පොදිය ඇවිස්සෙනවා. විශ්ුණාට පස්සේ ආ දැන් සීමා මරියාදාවල් නැහැ මම කියා ගන්නත් බෑ නෑ කියා ගන්නත් බෑ පොදියත් නැහැ ඒකට මීමැසෝ ටික කොහොමද දෙහිල්ලත් නැහැ හැම තැනම නලියන්න පටන් අර ගන්නවා එතකොට යෝගාවචරයට හරි බයක් හරි අසරණ ගතියක් ඇති වෙනවා යෝගාවචරයට දැන් අර ශරීරයේ මුළු ශරීරේම මේ වගේ ධාතු වශයෙන් බලනකොට කට බඩ නහය දිව ආදි වශයෙන් කියන මේ සම්මුති මේ සංසිද්ධියට පටවන්න බැරුව යනවා. මේ අත ඉඳපු ගමන් තඩිසි වෙන්න පටන් අර ගන්නවා. එහෙනම් ඇඟ පැත්තකට නැමෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඉස්සරහට තල්ලු කරනවා වගේ තේරෙනවා. එහෙම නැත්නම් පිම්බෙනවා තේරෙනවා. ඒ නිසා හකුලලා පොළවේ ගිල්ලනවා තේරෙනවා. මේ নানা ප්‍රකාර දේව බලනකොට යෝගාචරයට මේ පැත්ත බලනකොට මේ පැත්ත ගැන මතක නැහැ. මේන මේ විදිහට මේ රූප ධර්ම පොදු ලක්ෂණ වශයෙන් බලනකොට පෞද්ගලික ලක්ෂණ වශයෙන් මේ පොදු ලක්ෂණ වශයෙන් බලනකොට ඇද්දක වහගෙන ඉන්න යෝගාවචරයට දැන් මම කියන සීමාව බොඳ වෙන්න පටන් ගන්නවා. ඒක හරියට පොදියට හිට මීමැස්සෝ ඇවිස්සුනා වාගේ. මේ ඇවිස්සීමත් එක්කම යෝගාවචරය මේ එක එක මීමැස්සා තුළ තිබුණ ගතිවල වෙනසක් මොකුත් වෙලා නැහැ පොදිය හිටියත් ඈතට ගියා. ඒ නිසා මීමැස්සෙක් කල්ලලා බලනකොට ඒක පොදිය හිටියත් ඈතට ගියත් එකයි. පොඩි වෙනසක් මෙතන තියෙනවා. අර අතරමැද තිබුණු අවකාශය විශාල මේ අවකාශයේ විශාල වීම යෝගාවචරයට බරපතල අභියෝගයක් වෙනවා. මොකද අවකාශය කියන්නේ රූප ධර්මයන්ගේ නාස්තික ප්‍රත්‍යක්ෂය. රූප ධර්මයන්ගේ ආස්තික ප්‍රත්‍යක්ෂය තමයි පට වියාපෝ තේජෝ වායෝ කියන පට විනා තද ගතිය මෙලක් ගතිය. බර ගතිය, හැල්ලු ගතිය, සුමුදු ගතිය, ගොරෝසු ගතිය කියලා ඒක පටිඝයක් ඇති කර දෙන්න පුළුවන්. හැප්පීමක් ඇති කර දෙන්න පුළුවන්. වැද්දීමක්, කැටීමක් ඇති කර දෙන්න. ඉද්දන්න පුළුවන්. රුප්පන්න පුළුවන්. තේජෝ ධාතුවේ උණුසුම සිසිලස කියලා රුප්පන ගතිය, ඉද්දන ගතිය තියෙනවා. වායෝ ධාතු කුම්බන ගතිය සහ හකුලන ගතිය, සලන ගතිය කියලා තියෙනවා. ආපෝ ධාතුවේ තියෙන පීඩු කරන එහෙම නැත්නම් වැగిරෙන ගතිය. මේ අවකාශයේ ඉද්දන ගතිය නැහැ. රුප්පන ගතිය නැහැ. හැබැයි අවකාශයෙන් පරිචීතන වෙන්නේ නැතුව මේ රූප ධර්ම වලට ඉන්නත් බෑ. දැන් වෙන්නේ මොකද්ද මේ මැසි පොඩි ඇවිස්සුනා වගේ අතරමැද තියෙන අවකාශයේ දකින්න පටන් අරගත්ත පස්සේ යෝගාවචරයා අකමැත්තෙන් නමුත් ඊටම අකමැත්තෙන් නමුත් මේ රූප ධර්ම වල ප්‍රමාණයට වැඩිය අවකාශයේ විශාලයි කියන එක තේරුම් ගන්න. අතනින් මෙතනින් රූප ධර්ම තියෙනවා. දැන් මේ මේ කාමරය ඇතුලේ අපි වහලා මේක හයිඩ්‍රජන් බැලුම් ටිකක් දැම්මට පස්සේ එහෙට මෙහෙට බැලුම් පාවෙනවා. බැලුම් පාවුනාට මොකද මේ බැලුම් නැති අවකාශයේ වැඩිනේ. බැලුම් ටික ඔක්කොම හුලම් පුම්බල ආයරලා පෙට්ටියක දැම්මනම් කාඩ්බෝඩ් පෙට්ටියක බොහොම පොඩි ඉඩයි තියෙන්නේ. බැලුමක් පුම්බලා හයිඩ්‍රජන් වලින් දාන එක පාවෙන්න ඇති ඊට පස්සේ හරි අලංකාරයි. අපිට පේන්නේ බැලුම් විතරයි. නමුත් උඩ බැලුම් බැලුම් වල බලනකොට පේන්නේ තියෙන බැලුම් අතර මොකක්දෝ තියෙන අවකාශයක්. ඒ අවකාශය තමයි මේක පාවෙන්නේ කියලා. මෙන්න මේ රූප ධර්ම පොදිය ලිහිච්ච වෙලාවක් ආවොත් යෝගාචරය බය වෙලා, දාඩිය දාලා, සලුවකසා දාලා නැගිටලා යන්නත් ඉඩ නමුත් කවදා හරි ආර්ය ශාවකෙක් වඩපත් වෙලා හැරලා බලනකොට පේනවා මට ඉස්සලාම කාම සංඥාව තිබුණා කාමයේ තිබුණා අදිට ධම සම්ප්‍රායික. ඊළඟට කාම සංඥාව තිබුණා මම උන්න යන්තම් පරිේෂණ කරලා විභා භාවනා කරලා කරලා ඒක අයින් කරා. අයින් කරලා පස්සේ මම උන්න ආනාපානිය ගත්තා විශාල වටිනා එකක් විදියට. දැන් ආනාපානයේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට ගියාම වර එක මේක පොදියේ ලියනවා. ඝන විනිභෝගය කියන වචනේ මේකට පාවිච්චි කරනවා. මේ ඝණයකට තිබුණ එක විනිභෝග වෙනවා. එහෙම නැත්නම් අයිස් කැටයක් තිබුණේක වතුර වෙලා වතුර වාෂ්ප වෙනවා. දැන් වාෂ්ප වුණාට පස්සේ මේක මොනවක්වත් බලන්න බෑනේ. පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා අයිස් කැටේ නම් හර්ධික මෙහෙමයි, පළල මෙහෙමයි, උස මෙහෙමයි, ගුරුත්වාකර්ෂණය මෙහෙමයි, ගුරු විශිෂ්ට ගුරුත්වය මෙච්චරයි, බර මේ ඔක්කොම කියයි. වතුරෙත් ටිකක් කියයි. වාෂ්ප වුණාට පස්සේ. දැන් යෝගාචරකේ අධීක්ෂණ ශක්තියේ අධිකාරී ශක්තියෙන් මිදුණා. එයාට ආණ්ඩු මට්ටු කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා යෝගාචර නැවත බලනවා මේ වාෂ්ප ටික ගන්න වතුර කරලා වතුර ටික අයිස් කරගත්තොත් මට ඕන විදිහට එහෙමේ කරන්න පුළුවන් පාලනය කර ගන්න පුළුවන් කියලා හැම වෙලාවෙම මේ වගේ මේ පොදිය විසිරෙන්න හදන වෙලාවේදී ඒ යෝගාචරයට රූප ධර්ම පිළිබඳව මනාවබෝධය නැත්නම් මේ ਸਰවඥාන්සේ අපිව ගෙනියන්න හදන තැන පිළිබඳ හැඟීමක් නැත්නම් මේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ මෙතනයි කියන එක හැඟීමක් නැත්නම් යෝගාචරගේ හැම තර්ක ඥානයක්ම මේ කටයුත්තට හරස් කරනවා ඒ මොකද එයාට වෙන්නේ මම ය නැති වෙනවා දැන්. මගේ ළඟ තියෙන මාන්නේ මනින්න පුළුවන් ඒ ඒකකේ නැති වෙනවා. තණ්හා කරන්න බෑනේ දැන් වාෂ්පීකරණය වුණාට පස්සේ වාතය ඔක්කොම තණ්හා කරන්න බෑනේ. ඉතින් ඒ නිසා තණ්හා මාන දිච්චල පොදිය ලියන. මේ පොදිය ලිවීම පේන්නේ Tamange ජීවිතේ වෙච්ච විශාලම අභැග්ගයක් වාගේ. කොටිම කියනවා මරණේ වාගේ. නැත්තම් මරණ බය මරණයට ඇති ඒ සැක කරන ගතිය අනිවාර්යයෙන් මෙතෙන් තියෙනවා. ඒක නිසා මේ යෝගාවචරය මේ සිද්ධ වෙන්නේ පොදියට තිබුණ දේ විසිරී යෑමක්, පතුරු ගහලා බැලීමක්, මේක විසිතුරු වශයෙන් බලන් ඉගෙන ගන්නවා. මේ මැජ පොදිය ඇවිසිල්ල විතරයි මෙතන උනේ. ජලයේ තිබුණක වාෂ්පීකරණයක විතරයි විතරයි මෙතන උනේ. ජලයට මොනක්වත් අංශු වලට මොකක්වත් වෙලා නැහැ. පොදිය හිටියත් එළිය හිටියත් මේ මැස්ස තමයි මේ මැස්සම තමයි. නමුත් අර ඝන සංඥාවට තියෙන ආසාව මේක කෘත්‍ය ඝණය ආරම්මන ගණය විවිධ විදිහෙන් වැඩ කරලා තියෙනවා. මේක ලිහෙන්න පටන් අර ගන්න වෙලාවේදී යෝගාවචරය මේ රූප පිළිබඳව දතයුත්ත මේකයි. ඒ ආස්වාස ප්‍රසආස ඇල්ලුවේ ඒක නිවන නිසා නෙවෙයි. ඒ ආස්වාස් ප්‍රසාරයේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන ස්ථාවරය ලබා ගන්න අපි එකකට අවධානය යොමු කළ යුතු නිසා. මානසිකාරය යොමු කළ යුතු නිසා. දැන් මෙතන මානසිකාරය යොමු වෙන්න අපේ ඉඳුරන් දන්නේ පඨ වියාපෝ තේජෝ වායෝ පමණයි. හැපෙන, ඉද්දෙන, කුප්පන දේවලට රූප කියන්නේ. නමුත් මේක විහිල්ලා බැලුවට පස්සේ රූප බොහෝම ඩිංගිත්යි තියෙන්නේ. විශාල අවකාශයක් තියෙනවා. අවකාශයට කියන්නේ නාස්තික ප්‍රත්‍යක්තිය. ඇතිපැත්ත නෙවෙයි නැතිපැත්ත. මේක දැකපු ගමන් යෝගාවචරය නිකන් හුලම් බැස්සා වගේ සම්පූර්ණ ඉදිරි ගමන පිළිබඳ තිබුණු කුසල ඡන්දය බොහෝ විට නතර වෙනවා සද්ද මේ සුතමේ ඥානෙ නැත්තම් එහෙම නැත්නම් අපි කිව්වොත් චින්තාමේ වශයෙන් මේ වෙන සිද්ධිය තේරුම් ගන්න බැරි නම් යෝගාචරය හරි අපහසුකටපත් වෙනවා. උලන් අල්ලන්න ගිමිණියෙක් නමුත් කිසිම කිසි කෙනෙක් මේ ලෝකේ ඒකට ස්වයම්භූ ඥාණයෙන් මේක තේරුම් අරගෙන මෙතන ගැටේ ලියන කෙනෙක් ලෝකේ නැහැ. අපිට සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක් වශයෙන් කියනවා සර්වචන් වහන්සේ තමයි කියන්න තියෙන්නේ. උන්වහන්සේ ස්වයම්බු ඥාණයෙන් දැනගත්ත මේ රූපයේ විපරිණාමය මෙහෙමයි. පෞද්ගලික ලක්ෂණ පිළිබඳ කතා කරන ඒ ව්‍යාකරණය පමණක් දන්න ආර්ථික ප්‍රත්‍යන්තය පමණක් දන්න භෞතික විද්‍යාඥයන් නැත්නම් භෞතික පැත්ත හොයන මේ පෘථග්ජනයට ගොඩාක් රණ්ඩු කරන දේවල් තියෙනවා ඉඩම් නඩු තියෙනවා බෙදා හදා ගන්න දේවල් තියෙනවා ඊර්ෂ්‍යා කරන දේවල් තියෙනවා ලැබිච්ච නැති දේවල් තියෙනවා මේ ඔක්කොම පඨවි ආපෝ තේජෝ කියන හතරමා භූතයන්ගේ පෞද්ගලික ලක්ෂණ කියන පටු චීරුවේ පමණමයි ওই රණ්ඩු සරුවල් කලාකොලා තුන් තුන් පේසුඤ්ඤං ආදි වශයෙන් බුදුහාම කියන්නේ තෝ තෝ වර වර පළ කියාගෙන ආයුධ ගන්න ওই කිල්ලෙමට තමයි. නමුත් මේ පඨවි ආපෝ තේජෝ ඇතුළත පිටත දෙකේම මේක සමානව තියෙන්නේ. මේ එක කැලකට මම කියනවා එක කැලකට මම නෙවෙයි කියනවා. මේකත් අපිට අපේ දෙමාපියන් විසින් ගුරුවරයන් විසින් ඔළුවට දාපු පිළිකාවක්. පටල වල හඳුන්වා දීම. එළියේ තියෙන පටවි ධාතු, ඇතුලේ තියෙන පටවි ධාතු කිව්වනම් මට මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවා, මගේ පුතා කියා ගන්න හම්බ වෙන්නේ නැහෙනි. නමුත් සරුවචනාංශේ ඔක්කොටම අම්මා තාත්තා වශයෙන් පෙන්නනවා. උඹේ අම්මා තාත්තා කියා බං අම්මා තාත්තගේ රූප ධර්ම දිහා බලපන්. උඹේ ආසස් ප්‍රසාරයේ රූප ධර්ම දිහා බලපන්. මුළු කයෙම රූප දිහා බලපන්. ඕගේ ඔක්කොගම තියෙන පටවි ආපෝතේජු විතරයි. ඒක පටවි ධාතුවක් ගත්තොත් ඒක දන්නේ නැහැ ඒක තියෙන පිරිමියෙක්ගේද ගෑණියෙක්ගේද කියලා. ඒක දන්නේ නැහැ ගහකද තියෙන වැලකද තියෙන එකට පටවි ධාතු පටවි ධාතු. අපි විතරක් ඒ පටවි ධාතුව ගෑනු කෙනෙක්ගේ තියෙනවා නම් ඒකට ප්‍රේම කරනවා පුරුෂයෙක්. පුරුෂයෙක්ගේ තියෙනවා නම් ගෑණියක් එක බදා ගන්න උත්සාහ කරනවා. ඉතින් එළියේ තියෙන පටවි ධාතුව බදා ගන්න කියම ඒක බෑ කියන්නේ. ඉතින් මේ දෙල්ලම දිහා බලනකොට ආර්යයන් වහන්සේ නමක් විදිහට මේ පටවි ධාතුවට මිනිසුරණ්ඩු කරන හැටි ඒකේ කොටස් බෙදා ගන්න හදන හැටි දිහා බලනකොට අපේ සිංහල කියවනක් තියෙනවා මේ හතරම හතර hina කියලා જાතිය. මේ මහ පොළව මේ මසුරෙක් මරුණට පස්සේ කල්පනා කරන මේකා ඉන්නකම් ඉඩම් ලබන්න කොච්චර මහන්සි වුණා. මිච්චර මට ඉඩම් තියෙනවා අච්චර ඉඩම් තියෙනවා දේශ මේ දෙපා වේලි බඳගෙන නඩු කියාගෙන ඉඩම් නඩු කියාගෙන නටනවා මැරුණට පස්සේ අර අඩි 6ක වල විතරනේ උට ඉතුරු වෙන්නේ කෝක මැරුණත් එච්චරනේ මේක මැරෙනකම්ම මෝ දන්නේ නැහැනේ එදාට මහ පොළොව බඩ බැඳගෙන ඉන්නවනේ අනේ අම්බී මේ යක ආයෙ පුදුනට පස්සේ ආයෙත් අර වගේම බදාගන්න ඒක ලියල මැරුණට පස්සේ අර අඩි 6 විතරයි ඉතුරු වෙන්නේ ඔය ෂේක්ස්පියර්ගේ කන කන කතාවක් තියෙනවා. එකම පන්ති ඉගෙන ගත්ත යාළුවෝ දෙන්නෙක් එකෙක් ඉඩම් ඒජන්ත කෙනෙක් වෙලා තිනවා. අනිත් එක හිඟන්නෙක් වෙලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු හැමදාම හරි කරදරෙන් අඳකොවිතං කරන 150කට වැඩිය දීලා හරක් බලාගෙන 150කට වැඩිය දීලා හරි දුකෙන් කල්පනා කරනකොට කල්පනා වුණලු මගේ යාළුවා ඉඩම් ඒජන්ත කෙනෙක්. ඉතින් පස්සේ දවසක් ගියා. ඊට පස්සේ කළු උඹයි මම දෙන එක පන්ති උන්නේ ඒ වුණාට මම ඉන්නේ හරි දුක්ඛිත තත්ත්වයේ දැන් උඹ ඉන්නේ ඉඩම් කච්චියට පවත් වෙලා. අනේ මචං මටත් පොඩි ඉඩම් කැලක් දීපන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මම හොඳට දන්නවා උඹ උඹට ගන්න ඕනේ ඉඩම මෙච්චරයි කියලා රවුමක් ඇවිල්ලා වරෙන් කිව්වා. මම මෙතන ඉඩම් කච්චරේ පවත්තනවා. ඉතින් මේ මිනිස්සයා ගියාලු ගියාලු ගියාලු වට අල්ලන්න අර කිව්වල මම පහට ඉඩම් කච්චරේ වහනවා. ඊට ඉස්සෙල්ලා උඹ රවුම පෙන්න බෑ. ඒ කැලේ උඹට එන්නේ. ඒ මිනිස්සයා පහ වෙනකොට එහා කෙලෝරේ. දැන් ඊට පස්සේ හති පිඹගෙන දුවගෙන දුවගෙන දුවගෙන ආවල දැන් ඉඩම් කච්චරේ ඉස්සරහන්සලා මේක වට කරගෙන ආවොත් ඉඩම හම්බෙන්නේ. අනේ එන්න ඉඩම් කච්චියට හැතැම්මකට විතර ඉස්සලා හති වැටලා මැරලා වැටෙනවා. ඉතින් යාළුවා ඉඩම් කච්චියට වල පහුවෙන්ද ගිහිල්ලා ඇල්ල බලුවා මෙයාට මොකද උනේ කියලා බලනකොට මැරලා ඉන්නවා. ඊට පස්සේ කළු විශාල ඉඩමක් අල්ලන්න ගිහිල්ලා මෝට අන්තිමට ඉතුරුනේ වලලන වල විතරයි. ඊමණසේ සීමිත ප්‍රමාණයකට ආව නම් ඉඩම් කච්චියට ඉවරෙන්ටයිස ඉඩමක් ගණ්ඩක් තිබ්බා. විශාල ඉඩමක් අල්ලන්න වටේරවම ගියා. ඉතින් මේක දකින්නකොට බඩ බදාගෙන hina වෙනව ඇර මහ පොළොවට වෙන කියන දෙයක් නෑ. ඒ වගේම මේ පෞද්ගලික ලක්ෂණ වශයෙන් මේක දකින එකත් පොදු ලක්ෂණ දෙක දකිනකොට තාමත් යෝගාවචරයාගේ හිතේ තියෙන පටවිය ආපෝ තේජවල. නමුත් හොඳට මතක තියාගන්න නිවන තියෙන පටවිය ආපෝ තේජවල නෙවෙයි කිට්ටුවෙන් අර තියෙන අවකාශය. නමුත් කවදාකවත් අවකාශ ධාතුව ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රයන් ඇදලා තියෙන්නේ පටවි, එහෙම නැත්නම් රුප්පන, ඉද්දන ගතිවල. නිසා මේ ඉඳුරන්ට ගොදුරු වෙන ප්‍රදේශයේ දිගේ ගියොත් කදාකවත් මිනිවිද කියන නිවන ඉඳුරන්ට ගොදුරු වෙන්නේ ගොදුරු නොවන තැනට යන්න එකම ක්‍රමයයි බුදුහාමරන් තියෙන්නේ ගොදුරු වෙන ටික හොඳට පිරිසිදු බලලා පතුරු ගහලා විසිතුරු කරලා බලපං බලන බලන යනකොට පේනවා මේ පුංචි පුංචි මේ රූප ධාතු තියෙන විශාල අවකාශයක දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල හොඳටම පෙන්ලා දෙනවා මුළු ලෝකයේම තියෙන රූප කොටස් මුළු අවකාශයෙන් 100ට දෙකක් හතරක් අතර ප්‍රමාණයක් තියෙන්නේ අනිතරිය තියෙන හරියක් තියෙන හිස් ඒකෙන් 126ක් විතර ඩාර්ක් මැටර් කියලා ඉතුරු 170ම ඩාර්ක් එනර්ජි කියලා 96ක්ම තියෙන්නේ යන්ත්‍රෝපකරණට අහු වෙන්නේ නැති හිස් බවක්. ඒ අතරමැද තමයි යෝ රූප රූපය හැකි කොටස් තියෙන්නේ. ඒක නිසා බුදුහාමුදුරෝ ඔය 100ම දැකලා කතා කරන්නේ. විද්‍යාඥයෝ ඔය 104වත් තාම තේරුම් ගන්න බැරුව දඟලනවා. ඒක නිසා බුදුහාමුදුරට අපේ සරුවඥයි කියන උන්වහන්සේ අපිට ගෙනියන්න හදන 96ක් වෙන රූප තුච්චයි, රිත්යි, අනත්තයි, පරතෝ කියන එක පෙන්නනවා. රූප අතර තියෙන අවකාශය රිත්යි, තුච්චයි, අනිච්චයි. අනිච්චත් නෙවෙයි අනත්තයි, පරතෝ. රූප කියන කොටස් පටවියාපෝ තේජන අවදින ඇරිත් නැහැ. ඒක නම් හයිය ගතිය තියෙනවා, මිලක් ගතිය තියෙනවා කියලා කීයගේ. නමුත් ඒක තියෙන්නේ 102යි. ඒ අවකාශ ධාතුර කවදාරි බැස්සට පස්සේ බහින්න තියෙන රූප හරහමයි පැත්තට පස්සේ පේනවා අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්‍යතෝ පරතෝ මේ ආශ්‍රද ප්‍රසවාසයේ දිගපල් මයින් වෙලාවේදී උණුසුම් සිසිල බානින්ද තුච්ච රිත්ත අනත්ත මොනක්ක පේන්නේ දකින්න ඕනකමකුත් නැහැ. නමුත් ඒක බලාගෙන යන්න ගියාට පස්සේ වෙන මේකේ තියෙන තද ගති උණුසුම් ගති ටිකක් විතරයි. ඒ ටිකත් හොඳට බලන්න. ඒ ටික තියෙන්නේ විශාල අවකාශයක. ඒ අවකාශයේ නම් ඕනම කෙනෙක් මූල ධර්ම වශයෙන් උත් එහෙම නැත්තම් කියනවා නම් චින්තාමේ වශයෙන් කියන්නේ අවකාශින රික්තයි. තුච්චයි කිය. අනත්තයි කිය. ශූන්‍යයි කිය. පරතෝ මට මට ග්‍රාහ්‍ය කරගන්න ග්‍රාහ අල්ලගන්න බෑ. ඔත් එතෙන්ට එනකන් මේ රූප පිළිබඳව ලුණු ගෙඩියක පොතු අරින්න වගේ හයිය හයිය පොතු අයින් කරන අයින් කරන ඇතුළට ගියාම හිස්තනක් නැති. ඕක ඇතුලේ මදයක්, සාරයක්, සාර ගන්න එකක් නැහෙනේ. එනිසා මේ රූප ධර්ම පිළිබඳ උගෝධනක යෝගාවචරය හිතන්නේ මට මේ පට වියාපෝ තේජෝ තේරුම් අරගත්තොත් විශාල නම්බුලාමයක් ලැබේ, ලාභයක් ලැබේ, සත්කාරයක් ලැබේ කියලා. බුදුජානනාංශයේ මේ පට වියාපතෝජ පෙන්වන්නේ එවුව මැද තියෙන රික්තකේ පෙන්වන්නයි, හිස් තැන පෙන්වන්නයි. ඒ නිසා රූප පිළිබඳ තියෙන ඥානෙ උප්පරිම කෙලවර තමයි ආස්නාස්තික ප්‍රඥා ඒක නිසා සරුවචනාංශ කිව්වා ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මච්චුරාජාන පස්සති. යම් කිසි කෙනෙක් මේ ශුන්‍යතාවය වශයෙන් මේ ලෝකේ දකිනවා නම් එයාව මායයට දකින්න බෑ. එයාට මායයාගෙන් මරණයෙන් කරදරයක් නැහැ. මේ පටවියාපතේදී ඇල්ලුවොත් අනිවාර්යයෙන්ම විපරිණාමයට ලක් වෙනවා දුකට ලක් වෙනවා මරණයට ලක් වෙනවා පශ්චාත්තාපේ තියෙනවා එනිසා රූප පිළිබඳව යම් කිසි කෙනෙක් මේ වර්තමාන මොහොතේ මම මේ ආස්වාද ප්‍රසවාසය කියලා ඇල්ලුවත් පිම්බීම හැකිලිම කියලා ඇල්ලුවත් ඒකේ අහුවෙන රූපණ කුප්පණ ටික විතරයි ඒක 104ක් විතර නැතුව නෙවෙයි ඒකත් අපි පෞද්ගලික වශයෙන් මේ කණේ හැපුණා නහය හැපුණා කටේ හැපුණා බඩේ හැපුණා කිව්වට ඒක හැපීම් කම්පන චංචල වශයෙන් බැලුවොත් ඒ රූප දන්නේ නැහැ මේ මට හැප්පෙනවද අරයාගේ හැප්පෙනවද කියලා අපි තමයි යුවට මේ නම් වනම් දීගෙන සැප දුක සාධාරණ අසාධාරණ ධාර්මික අධාර්මික කී කියා නංවනම් පටවැව්වට ඒ රූප එකකවත් ওই නංවනම් එල්ලන්න බෑ. ඊට තුඟාත්ම විහාසයක් වෙනවා විහිළුවක් වෙනවා රූප අතරමැද තියෙන අවකාශයේ මොනම ලේබල් එකක්වත් එල්ලන්න බෑ. ඊ අවකාශයට ගිය දවසක ආර්යයන් වහන්සේ නමක් නැවත හැරිලා බැලුවොත් ආයත් ආනාපානය කරනකොට ආයත් පිම්බීම හැකිලිම කරනකොට යාට තේරෙන පටන් ගන්නවා සත්‍ය සමාධිය නැති වෙලාවේ ආයත් ඝණයට අහු වෙනවා. හුස්ම ටික ඇවිල්ලා සීතලට නවම් නාස්පුඩු වදිනවා. එයාට තේරෙනවා. දකුණු නාස්පුඩුවේ පිට වෙන හුස්ම රත් වෙන දැනෙනවා තේරෙනවා. නමුත් එයා දන්නවා මේ ඔක්කොම හුදු මායාවක් විතරයි. නියම සතිය සමාධිය ආවට පස්සේ මේක නිකන් වතුර ටිකක් වාෂ්පීකරණය වෙන්න වගේ මේකේ අල්ලන්න බලන්න හැඩයක් ආකාරයක් සටහනක් මොකක්වත් නැතෙන්ට යනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයාට විශාල භාෂාමය ප්‍රශ්නයක් මතුවෙනවා. තව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මේ ඉදන් නඩුවක් ගැන හෝ ආශස් ප්‍රසවාසය කරන්නද මම බිම්බි මහැකිලිම කරන්නද කියලා. ඉතින් හරියට කියලා දෙන්නේ නැහැ නේ බිම්බි මහැකිලිමම කරපන් ඒක හරිය හොඳයි කියලා කියනවා. ඒ බිම්බි මහැකිලිම පෙන්වන්නට නෙවෙයි. කොයි එකේ ගියත් අවධානය වෙන්නේ වාතයේ මේ අවකාශයේ කියන එක කිව්වොත් මම හිතන්නේ මෙතන එක්කෙනෙක්ව භාවනා කරන එකක් නෙවෙයි. මේ කොහොම ආවුත් මේ අවුරුදු ගන්නෙත් නැතුව මේ ඇවිල්ලි වල අපි මේ භාවනා කරන්නේ අවකාශය දකින්න කියලා කිව්වොත් මම හිතන්නේ ගෙදර ඇයි හෙට වෙනකොට යයි. මම කියන්නේ මම කියන්නේ නෑ හොඳ බබා ෂෝක් ආනපන බලන්නකෝ. ආශ්වාස ප්‍රශ්වාස වින්කල බලන්නකෝ. පේනවනම් හරි ෂෝක් කියලා. ඉතින් අරක අතකග අතකග යනවා. ඒක හොඳටම විස්තර කරලා පතුරු ගහලා බලනවා. බැලුවොත් පස්සේ යාම් පතුරු ගහලා බලගෙන මොකුත් නෑනේ. නෑ. තියෙනවා බලන්නකෝ. බලන්න බලන්න ගියාම අන්තිමට මොකුත් නෑ. එතකොට ඒක හොඳට තේරුම් ගත්තට කියනවා ඕක තමයි බුදුහාමුදුරුවෝ ශූන්‍යයි කියලා කිව්ව එකට තමයි තුච්චයි කිව්ව එකට තමයි රිත්යි කියනකොට මයි දිහත් බලන්නේ තුච්ච විදියට තමයි. රිත්ත විදියට තමයි බලන්නේ. ශූන්‍ය විදියට තමයි බලන්නේ. අනාත්මය බුදුහාමුදුරුවෝ දිහුණත් බලනවා අයියෝ අපි මෙච්චර කල් අල්ල බදාගෙන හිටු මේ රූප මේ ආස්වාසේ මේ ප්‍රසන්න නැත්නම් මගේ මූල කර්මස්ථාන කියලා අල්ලගත්ත මේ නිමිත්ත මේ සංඥාව මේ අරමුණ ඔක්කොම නිකන් වාෂ්පීකරණ වෙච්ච වතුර ටිකක් වගේ. මේක තේරුම් ගත්ත දවසේ සම්පූර්ණ හුලම් බැහිලක් වෙනවා. සම්පූර්ණ බැස්ටි ඩිස්චාර්ජ් මේ ඩිස්චාර්ජ් වෙන හැම වෙලාවකම මේ හුලම් බයින හැම වෙලාවකම තණ්හාව ටික ටික ටික ටික නිර්වර්ණ වෙනවා. මාන්නයක් වශයෙන් තියා හිටින මම අසලවට හොඳ භාවනා කරන කෙනෙක් මම පැවිද්දෙක් මම සියන්නිකායේ මම මේ ඔක්කොම තේරුම් පටන් අර ගන්න මේ පොඩි ළමයින්ගේ ළමා ලේබල් ටිකක් එල්ලන කරන නාටකයක්. ඉතින් මාමියා කියලා ගහපු කුඤ්ඤ දැන් ගහන්න තැනක් නැතුව. කොයි කොනක් ගැහුවත් අවකාශයේ කුඤ්ඤ ගැවට හරි හිටින්නේ නැහැ. ඉතල නම් කුඤ්ඤ හරියටම වදිනවා පටවි ධාතුය, ආපෝ ධාතුය, තේජෝ ධාතුය දැන් කුඤ්ඤ ගහන්න තැනක් නැතුව යනවා. ඒ නිසා යෝගාවචරයට පේන්නේ අර පුදුමාකාර කඩාවැටීමක්. පුදුමාකාර බංකොලොත් භාවයක්. පුදුමාකාර හිස් භාවයක්. පුදුමාකාර බැටරිය හුලම් බැස වගේ ගතියකට එනවා. ඉතින් මේ නිසා හුඟ දෙනෙක් කැමති ඊට වැඩිය මේ සියලු විමුක්ත කටයුතු සතර බලධාරි දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා යාඥා කරලා gediya පිටින් හම්බ වෙනවා හරි ෂෝක්. ඉතින් ඒ නිසා හිතන එක්ක මේ මේක ගිහිල්ලා වෙන දෙවියන් වහන්සේලාකට යන්න නැත්නම් මතු කුසල මෛත්‍රී බුදුහාමරෝ ගාවට ගිහිල්ලා මේ ටික හම්බ වෙයි කියලා. කාට හරි හීනකින්වත් හිතෙනවද මේ රූප ධර්ම අල්ලා ගන්න හදන මේ පෙරේතකමේ ඉන්න පුත්තජනට මෛත්‍රී බුදුහාමුදුරන්ට මේක පෙන්ලා දෙන්න පුළුවන් වෙයි කියලා. මොන පෙන්නිල්ලද? මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කොත් කියවි ඊගාට කවුද බුදු කෙනෙක් පහල වෙන්නේ? අන්න ඒකට යන් කියලා. මත්ති බුදුහාමුදුරුවෝ කියවි දැම්ම හදිස්සි වෙන්න එපා. අපිත් එක්ක එකතු වෙලා යන්. අපි බෝධි පූජාවක් කරමු. අපි නැත්තම් අසවල් ප්‍රාර්ථනාව කරමු. අපි පිච්ච මල් ලක්ෂයක් එකතු කරමු. නැත්නම් අපි මල් නෙළුම් මල් ලක්ෂයක් පූජා කරලා පොලිමේ සාදු කිකියා කියලා පූජා කරමු කියලා අස්පනා අපිට මේ තියෙන දේ දකින්න මේිට වැඩිය මොනවද අඩු වෙන්නේ ඒක පිළිබඳ කල්පනා කරලා බලුවොත් අපිට බලන්න ඕන නැතිකම විතරමයි මේකේ තියෙන්නේ මේක මේ විදිහට බලන්න ඕනේ ඒ නිසා අපිට තියෙන්නේ විශාල අවිද්‍යාවක් විශාල අන්ධකාරයක් මේක දකින්න මින් යහට වෙන්න මොකක්වත් මොනේ නමුත් අපේ ඉඳුරන් හරහවෝ තර්ක ඥාන හරහවෝ සුත්තමේ ඥානෙ මෙතෙන් යන්න බෑ. මේව නැතුවත් බෑ. නිසා අපි සුත්තමේ ඥානෙ පාවිච්චි කරන්න ඕනේ, ඉන්ද්‍රිය ඥාන පාවිච්චි කරන්න ඕනේ, චින්තාමේ ඥාන පාවිච්චි කරන්න ඕනේ මේකේ මේ තුච්ඡ භාවයේ දකින්න, රිත්ත්‍ය භාවයේ දකින්න, අනාත්ම භාවයේ දකින්න, ශූන්‍ය භාවයේ දකින්න මේක මගේ නෙවෙයි කියන එක දකින්න. ඉතින් ඒ බවක් ඉස්ලාම් වතාවට ආර්යයන් වහන්සේ නමක් නොවි භාවනා ජීවිතයේ යෝගාවචරයකට ඒ කට්ටේ පන්න ගන්න එක ඒක තීරුම් ගන්නවා කියන එක ඒ යෝග ජීවිතයේ පෞරුෂත්වයේ සිදුවෙන ප්‍රධානම වෙනසක් තමයි. ඉතින් මේක ඕනනම් විස්තර වශයෙන් කියන්න පුළුවන් නාම රූප පරිච්ඡේද ඥානයේ වශයෙන්. නමුත් මේ රූප පිළිබඳව හෝ පඨවියාපෝ තේජෝල හැප්පිලා ගිලා පයලෙසලා ගිලා ඩොක් කාලා අවකාශයට වැටිච්ච දවසේ අගාධයකට වැටෙනවා. කිලෝරක් දැක්කන්න බැරි අගාධයකට වැටෙනවා වගේ. ඉතින් යෝගාවචරයට බඩපපුව දාන්න පටන් අර ගන්නවා හීන් දාඩි දාන්න පටන් අර ගන්නවා වැනෙන්න පටන් අර ගන්නවා ඔළුව තද වෙන්න පටන් ගන්නවා එක පැත්තක් ඉදි වෙනවා එක පැත්තක් සීතල වෙනවා নানা ආකාර දේවල් වෙනවා ඒ කියන්නේ මේ දේ දකින්න අපේ හිත කැමති නෑ මේ දේ දකින්න අපේ කය කැමතිත් නෑ ඉතින් ඒ නිසා අපිට මේක බබා නලවගෙන බුද්ධ ගෞරවයෙන් සද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් සීලය ගැන අදිෂ්ඨාන කරගෙන නැවත නැවත කිරීමෙන් දවසක මේ දේ වෙනකොට අනේ මම භාවනා කරේ මේක දකින්ඩයි අද නම් මට ඒක හරියට එල්ල කරලා දකින්න පුළුවන් වගේ කියලා මේකට එළඹිලා ප්‍රසාදේ පහල කරගන්න දවසේ ඉගෙන අරමුණ ගෙවිලා ශූන්‍ය වෙලා ගියාට පස්සේ ඒ වෙච්ච සංසිද්ධියට ප්‍රසාදේ පහල කරගත්ත දවසේ යාට ditta ධම්ම සුඛයක් තේරෙන පටන් ගන්නවා. කවදානම් මේ වගේ ප්‍රශ්නයක් අස්පනා අපිට විසඳ ගන්නද? ඒකට ඒ සුදුසු මානසිකත්වය, ඒ අවශ්‍ය කරන සම්මාදිට්ඨිය, අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරය මොන්න තරම් අහම්බයද? ඒ සියලු භාවනා අධ්‍යක්ීම් තිබුණා සියලු සුතමේ ඥාන තිබුණා සිතුණු චින්තාමේ ඥාන තිබුණා ඉන්දිය ඥාන තිබුණා මේක පෙළ ගැස්සෙන එක මේ මේ පදම එනවයි කියන එක ඒක හම්බෙන්නේ. ඉතින් අපි අහම්බෙට ඉඳලා පැත්තකට වෙනවා කියන එක නෙවෙයි කරන්නේ. අපි විසින් සැපේ යුතු හේතු කරන්න පුළුවන් තරම් සැපේනවා. නමුත් මට මේක වේවා කියලා ප්‍රාර්ථනාවකින් තොරව. හේතු සම්පාදනය කරන බල අපේක්ෂාවකින් තොරව. ඉතින් මේ තරම් මේ අපි රූප ධර්ම පිළිබඳව පට ව්‍යාපෝ තේජෝ වශයෙන් වගේ පොදු ලක්ෂණ දැකලා ඒ හරහා තියෙන අවකාශ ධාතුවට ගියත් මේ තාම නිවනට ගියයි කියලා හිතන්න එපා. අපි ලුණු ගෙඩියක පොත්ත පොත්ත ඇර ඇර ඇර ඇර යණ්ඩයි හදන්නේ. නමුත් සරුවචනංශ මේක පෙන්නන විසිතුරු ගතිය. සරුවචනංශ මේක පෙන්නන ජවනිකා එකනෙකට පෙළගසන ගතිය කද්දාකත් හිතන්න එපා සරුවඤ්ඤතා ඥානයකින් තොරව අහම්බෙන් මිනිස්සු රවට්ටන්න කරන්න පුළුවන් එකක් කියලා. දැන් කවදා හෝ අපි අඩු ගානේ මේ රූප ධර්ම වල තියෙන පට වියාපෝ තේජ හොඳට තේරුම් ගන්න. ඒකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා. ඒ අතරමැද විසිරී ඉතිරි පවතිනා වූ පරිච්ඡින්න අවකාශය දැකලා අනේ යන්තම් මම රූප ධර්ම අවකාශයට සාපේක්ෂව රූප ධර්මයෙන් සමුගත්තා. අවකාශයට සාපේක්ෂව මම රූප ධර්මයෙන් විමුක්තිය ලැබුවා. කියලා මේ අවකාශයට ගිය දවසේ තේරේවි බුදුහාමුදුරුවෝ මේ විදිහට වචනෙන් වචෙන් ඇලපිල්ලින් ඉස්පිල්ලට උපදෙස් දීලා අපිට මේක තේරුම් ගන්න මෙහෙම අමාරු නම් ගුරු උපදේශ රහිතව සිද්ධාර්ථ ගෞතමතුමා මේ தත්තර මුහුණ දින වෙලාවේදී මේ සංසිද්ධිය හරියට අර්ථකතනෙ දිගට ඇති මොන බුදු හිතකින් මේක වුණාද ඊට පස්සේ මේක මේ මිච්ඡර රූප ධර්ම පිළිබඳව අඹාගෙන යන මේ පෘථග්ජනයට මම මේක කියලා දෙන්න ඕනේ කියලා හිතපු එක කියලා දෙන්න ගියාට පස්සේ පස්වක බහනවන් කිව්වනේ ඔය එන්නේ අපේ සැප පහසුකම් ලබා ගන්න අපි කැමති නෑ ඕගොල්ලන්ට උපස්ථාන කරන්න රජපෞල කට්ටියට කරගත්තා ඒ යන්න එපා ඉස්සරහට පිළිගන්න එපයි කියලා කොච්චර කෙනෙහිලිපත් කිව්වද එකක්වත් මේ මායින් කෙරුවේ කොහොම හරි කළා බුදුදහමසේ අඤ්ඤා කොණ්ඩ ඥාමතුන්ට ඒත්තු ගන්නලා දුනා අඤ්ඤා කොණ්ඩ ඥාමතුන්ට සතුටට කිව්වා යං කිංචි සමුදේ ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම යමක් හට ගන්නා සුළු තියෙන සියල්ලම නිරුද්ධ වෙනවා කියනකොට උද්දම්ම නිවේ අඤ්ඤා කොණ්ඩ ඥාමතුරු නෙමෙයි කොණ්ඩ ඥාමනේ බුදුහාමතුරු. දැන් ලොකු සතුටක් ඇති වෙනා මිනිස්සෙකුට මේක sannivedaya වෙනවා. ඒකත් නිකම්ම නිකම් පිටි සායංගමනක් නෙවෙයිනේ. සුත්තමේ චින්තාමය වශයෙන් ප්‍රත්‍යක්ෂයෙන් ලැබුවේ එකක් ඒ නිසා කවදා හෝ මේ කටයුත්ත සිද්ධ වෙනකන් අපිට තියෙන නැවත නැවතත් නැවත නැවතත් මේ කටයුත්ත කරන්න. මේ කටයුත්ත සිද්ධ වුණත් මීට කලින් තියෙන කාමයේ සහ ditth ධම්ම සම්පරායික කාමයේ මීට කලින් තියෙන ditth ධම්ම සම්පරායික කාම සංඥාව ඊගාවට එන්නව මේ රූප ධර්මය හරියට පෙළගස්සලා මේක ප්‍රස්තාරයේ සාපේක්ෂව තබා ගැනීමේ ඥාණය සුවිශේෂයි. එදාට තමයි කාටද කියලා දෙන්න පුළුවන්. මේ ආවේ පාර මෙතනයි මම දැන් ඉන්නේ මෙතනයි කියලා හරියට නෑ. GS speaking orientation එක ගන්නවා වගේ ගන්න පුළුවන් ඉන්නේ මෙතනයි. නමුත් තාම නිවනේ නෙවෙයි. තාමත් දැන් හැබැයි කියන්න පුළුවන් පාරේ ඉන්නවා. ධම්මටිචිය ලැබුවයි. ඒ නිසා මෙතන ඇති ඇත්තටම භාවනාවේ මේ මට්ටම අවබෝධ කරපො මේක වශී කරගත්ත පිළිසත් ඒ වුණත් මේක අහලා අහලා අහලා මේක පිළිබඳව සාපේක්ෂව බලලා ඒකේ තියෙන දිශා අනුදිශා සලකා බලලා ඒක කොච්චර කටපාඩම් කරගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ මොකද මේක තව කෙනෙකුට කියලා දීමේදී ඒ සියලුම ඥාන අවශ්‍යයි මම කියන්නේ මේ කියලා තියෙන මහා ලොකු දෙයක් නැත්නම් ඒක නෙවෙයි වැදගත් වෙන අවබෝධ කරන එක තමයි. නමුත් අවබෝධ කරාට පස්සේ එහෙමත් එකක් තියෙනවා නොකිය බැරි එක. අවබෝධ කරාට පස්සේ කියලා නොදී බෑ වාගෙන එක. දුජනන්සේ කියලා තියෙනවා යම් කිසි කෙනෙකුට විපස්සනා ඥානයක් පහළ වුණොත් ඒක හෙළි නොකර ඉන්න බෑ. ඒක මේ මානවයාගේ තියෙන වාසනාව. ඒක කියන්න හිතන. නමුත් කිව්වට අනික් ගොල්ලක් මුට්ටි අනිත් පැත්ත හරවගෙන ඉන්නවා නම් කලියන යනවා වගේ ඉන්නවා නම් එකම දෙයයි තියෙන එක නැවත නැවත කියන්න නමුත් නැවත කීමේදී හරියට sannivedanaya කරන්නම් Taman එක දවසක් මේක කරලා බෑ Taman වෙනුවෙන් මේක ලක්ෂ වාරයක් කරන්න කර කර කර කර මේ එක එකක් පෙළ ගැස්සලා තියෙන හැටි Taman අවබෝධ කරපැටි බුදුහාමුදුර කරන හැටි තව කෙනෙකුට කියනකොට අවබෝධ කරන හැටි ආනේ ඒ හරහා තමයි මේ ශාසනය සජීවී කරන්න පුළුවන් ඉතින් භාවනා කරපු අයට මේක නීරසයක් නොවේවා නැවතත් අහලා මේක පිරිසුදු කරගන්න අවස්ථාවක් සැලසීව භාවනා කරලා නැති ඉස්ලාම යන කෙනෙකුට මේ දුෂ්කරතාවේදී මේ සුත්තමේ ඥානෙ හේතුෙන් චින්තාමේ ඥානෙ හේතුෙන් මේකට අභීතව මුණ දීලා ඒ දින කෝල ගති කෝඩු ගති අයින් කරලා මේකට ලෑස්තිලා යන්න මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා ශක්තියක් ධෛර්යයක් බලයක් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නැත කරනවා සිට දිනාටම සනසීමු දා වේවා කියලා